මේක ඒ නිසා ශාස්ත්‍රු භාෂිතයක් නෙවෙයි නැත්නම් සරුවච්චන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි මේක ශ්‍රාවක භාෂිතයක් නැත්නම් ධර්ම ස්වාමී වූ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දේශනයක්. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන කියනකොට ශාසන ඉතිහාසයේ දිහා බලනකොට බොහොම නිහතමානී වගේම පුදුමාකාර මේ ශාසනය වෙනුවෙන් වැඩ රාජකාරී කොටසක් කරපු වත් ඔය මේ වගේ විහාර කර්මාන්ත වගේ වත්වලදී සාරිපුත්‍ර ස්වාමීන් ඉදිරිපත් කළා තියෙන කටයුතු කළා තියෙන ඒකම ਸਰවඥාන්සේගේ විතාම දුෂ්කර භාර දුර දූත මෙහෙවරවල් කරලා තිනවා ඊටත් වැඩිය පසු කාලීන ආචාර්යවරු පවා පිළිඅරගෙන තිනවා. මේ ශරුවචන් වහන්සේ තැන් තැන් වල අවුරුදු 45ක් කාලේ පුරා බුද්ධ කෘත්‍ය කරනකොට දේශනා කරපු දේවල් දැන් මේ අපි වාගේ අවුරුදු 2600ක් පස්සේ ලෝකේ පහළ වෙන ඇතැම්ම දාස් ගාණක් කරදී වලලෙන් එගොඩ ඉන්න පිරිසට මේ පණිවිඩේ ගෙනියන්නේ කොහොමද කියලා එදා හිතපු ස්වාමීන් වහන්සේ නමක්. වෙන විදිහට කියනවා නම් සරුවචන් වහන්සේගේ මේ පණිවිඩය පණිවිඩ කියන්නේ ශාසනය කියලා ශාසනය කොහොමද પરම්පරාවෙන් પરම්පරාවට යන්නේ දැන් අද නම් අපි CD එකක් කරගත්තාම CD එක තාක්කුවේ දාගත්තාම ත්‍රිපිටක ධර ඕන කෙනෙකුට කියලායි මම ත්‍රිපිටකේ දන්නේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් ත්‍රිපිටක ධර වෙන්න ඕන නම් CD එක තාක්කුවේ දාගන්නයි කියනවා CD එක ඔක්කොම දාන්න පුළුවන් එක CD එක ඒ නිසා අද තියෙන තොරතුරු තාක්ෂණයක් නමුත් අපි හිතන්න ඕනේ එදා සරුවචනාන්තේ වැඩ හිටපු කාලේ තිබුණේ ඊ타ත්ම මේ පැරණි ක්‍රම. ඒ වුණාට ඒ වගේම තමයි සරුවචනාංශයේ පුද්ගලයෙක් වශයෙන් මේක මෙහෙම ඉදිරියට යෑම පිළිබඳව එච්චර හිතලා කරලා නැහැ. උන්වහන්සේ ඒ ඉදිරිපත් වෙච්ච යත්තන්ඩ චරිතාවලා හැටියට අවස්ථාව හැටියට විවිධ දේශනා විලාස පවත්ලා තියෙනවා. මේ සාරිපුත්තු සාංශේ එදා ඉඳලම ඒ කියන්නේ ඒ සර්වචනanse වැඩ ඉන කාලෙම මේ ගැන හිතලා හුඟක් පියවර අරන් තියෙනවා. සර්වචනanse කලින් පිරුණම් පෑවා. ඉතින් මේ නිසා මේ සාරිපුත්‍ර ස්වාමීන් ගැන ආදර භක්තියක් ගෞරවයක් තියෙන යක්කඩුවේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ හරිම සූත්‍රෝට ආශ කරපු ස්වාමීන් වහන්සේ නම කවුරුත් වගේ දන්නෝ ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මම බුදුහාමුදුරන්ට මල්ලාසනේ මල් වට්ටියක් තැම්පත් කරනකොට එක මලක් ආසනේ කොනක තැම්පත් කරනවා කියලා සාරිපුත්තු සාංශ වෙනුයි. ඒ තරම්ම මේ බුදුහාමුදුරන්ගේ නෛර්යානික සද්ධර්මය මේ මිනිස්සු හරියට පටලවා ගන්න දෙයක්. හරියට තේරුම් ගන්නෙම නැති දෙයක්. પરම්පරාවෙන් પરම්පරාවට යන්නේ භාෂාවෙන් භාෂාවට වෙනස් වෙන්න, දේශයෙන් දේශයට වෙනස් වෙන්න මේක පැවැත්වීම පිළිබඳව දුක්ගත් ප්‍රමාණි. ඒකට වෙහෙස වෙච්ච ප්‍රමාණි. ඒ නිසා මේ සූත්‍රයේ තියෙන වටිනාකම තමයි මේකට කියන්නේ දසුත්තර සූත්‍රය කියලා. සාරිපුත්තු සාංශ මේ අවුරුදු 45ක් ඇතුළත නැත්නම් සාරිපුත්තු සාංශගේ දැනුම හැටියට සරුවත්යන්සේ දේශනා කරපු ඔක්කොම ධර්ම කොටාස ප්‍රස්තාර කරා. ඔක්කොම පෙළ ගැස්සුවා. දසුත්තර කියලා කියන්නේ එකේ කොටාස ටික මේකයි දෙකේ කොටාස ටික මේකයි තුනේ කොටාස ටික මේකයි කියලා එකේ සිට 10 දක්වා පන්ති 10ක් හදලා තියෙනවා. එක පන්තියකට ධර්ම කොටාස 10ක් තියෙනවා. ඒතර ඒකක 10යි දෙකේව 10යි තුනේව 10යි හතරේව 10යි. ඉතින් මේක පස්සේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා අංගුත්තර නිකාය කියලා මේක ලොකු කරා. අංගුත්තර නිකායේ තියෙනවා ඒකක නිපාත දුක නිපාත තික නිපාත ආදී වශයෙන් ඒකාදශක නිපාතයේ දක්වාම බුදුරජාණන් වහන්සේ එක කාරණාවට එක සූත්‍රයක් දේශනා කරා නම් ඒක ඒකක නිපාතයට දාලා තියෙනවා එක සූත්‍රයේ කරුණු දෙක තියෙනවනම් දුක නිපාතේ තුනක් තියෙනවා චතු මේ තික නිපාතේ හතරක් තියෙනවා සතිපට්ඨාන ආර්ය වංශ වගේ දේවල් චතුත නිපාතේ වගේ දාලා ඒ වගේ දැන් අඟුත්තනිකාය කියවන කෙනෙකුට තේරෙනවා ඒකක නිපාතේ පළවෙනි සූත්‍රයේ දෙවෙනි සූත්‍රයට කිසිම සම්බන්ධයක් නැහැ. එකේ කරුණු එක ඊට පස්සේ එකේ කරුණු ඊගාවෙකේ තියෙන ඊගාවෙකේ තියෙනවා. දැන් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ පෙළගැස්ම ඊට වැඩිය පොඩ්ඩක් පොඩ්ඩක් නෙවෙයි ලොකු වෙනසක් තියෙනවා. පළවෙනි කියන කාරණාව දෙවෙනි කාරණාවට ධර්ම પરම්පරාවක් ගෙනියනවා. ඒක නිසා එකේ කාරණා 10 ඉගෙන ගන්නකොට භාවනා කරන කෙනෙකුට හරියට පඩි පෙලක් නැග්ගා වගේ පළවෙනි පඩියට නැගපුවාම දෙවෙනි එක පේනවා. දෙවෙනි එක නැගලා තුන්වෙනි එක පේනවා. නැත්තම් මේකට කියනවා ආනුපුබ්බි ක්‍රමයට කොට ගහලා තියෙන්නේ. අනුපූර්ව ක්‍රමයකට. දැන් අඟුතර නිකාය ගත්තාම එහෙම අනුපිළිවෙලක් නැහැ. ඒක ඒක ඒක 10 එකේ එකේ අංගේ අල්ක කාරණාවක් අඩංගු සූත්‍ර බර ගණක් තියෙනවා. ඒවා 10 10 කොටස් වලට මාතෘකා කරලා තිබ්බට එකකින් එකට අන්තර් සම්බන්ධතාවයක් වග වෙන්නේ නැහැ. ඒ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා කරපේක ලොකු වැඩක්. මේ සාරිපුත්‍ර සාංශිකයේ සඳහන් කරලා තියෙනවා දසුත්තරම් පවක් පවක්ඛාමේ ධම්මං නිබ්බානපත්තිය මම සියලු දෙනාගේ තප පහසුව පිණිස පරිභෝණජ පිණිස 10 උත්තර කරගෙන 10 උපරිමයේ කරගෙන ධර්මපත්‍ය මතක් කරලා දෙන හැබැයි නිබ්බාන ගාමිනී කියන්නේ ප්‍රතිපදාවක් මේකේ තියෙනවා. මේක යම් කිසි විදියකට පරිචීලනය කරොත් සබ්බගන්ත පමෝහනං පමෝචනං අපිට තියෙන මේ ගැට ටික අපිට තියෙන දුර්ලභ අපහසුකම් ටික නිවන දක්වාම යන්න ලිහිකන යන ක්‍රමයක් තියෙන. සරල දන්න තැනකින් පටන් අරගෙන එnde ende ende ende ende ගැඹුරකට අතුලාන්තයකට යන පිළිවෙල නිසා මේක බය නැතුව කියන්න පුළුවන් මානවයා විසින් ඥාණය පෙළගස්සන්න පටන් ගත්ත පළවෙනිම ප්‍රයත්නය. ඥානේ බුදුරජාණන් වහන්සේගේ ඥානේ අප්‍රමේයයි අනන්තයි අප්‍රමාණයි. ඒකෙන් දේශනා කරපු කොටාසය බොහොම ඩිංගිත්තයි. ඇටේරිය වණේකට සංඝයා වහන්සේලාත් එක්ක සරුවච්චන්හන්සේ වැඩපු වෙලාවක සරුවච්චන්හන්සේ වැඩිච්ච ඇටේරිය කොළ අහුරක් අරගෙන සංඝයා වහන්සේලාගෙන් අහනවා මහන්නේ මේ ඇටේරිය වණේ තියෙන කොළ ප්‍රමාණයද වැඩි මම මේ මගේ මිටට ගත්ත කොළ ප්‍රමාණයද වැඩි කියලා. ඒ තුලින් සංඝයා වහන්සේලා බොහොම ප්‍රසිද්ධ ඍජු උත්තර දෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මිටට අහුවෙච්ච ප්‍රමාණය අඩුයි. මේ ඇටීරියා වනේ තියෙන කොළ වැඩි. එතකොට සර්වචාන්සේ සඳහන් කරනවා සර්වඥතා ඥාණයට වැටහෙන ධර්ම කොටාසි මේ ඇටීරියා වනේ තියෙන ඇටීරියා කොළ වගේ. මම මේ ප්‍රතිපදාවක් කරලා සීල සමාධි ප්‍රඥා වශයෙන් ඉදිරිපත් කරපු ටික මේ අතර ගත්ත ටික වගේ. ඔක්කොම ධර්මය දැනගන්න ඕනේ නිවන් දකින්න. අවශ්‍ය කරලා තියෙන්නේ මම මේ දෙන ටික විතරයි. ඒ නිසා ඒ කොටාසය මේ පෘ탁ජනෙක් ගත්තොත් එහෙම නැත්නම් මේ දහසකුත් වැඩ ඇති වගකීම් භාර සහිත ගොඩක් වැඩ කරන ගිහියෙක් ගත්තොත් ඒ ਸਰවඥාන්සේගේ ඥානය අපිට ගන්න හිතන්න බෑ. ඒකෙන් අහුවෙච්ච ටික තමයි එළියට ආපු ටික තමයි ශ්‍රී මුකේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේලා මහා කොට්ටිත මහා කච්චායන වගේ ස්වාමීන් වහන්සලා ඒ විස්තර කළ දුන්නේ. දැන් මේකෙමුත් මේ ඔක්කොමත් රාජකාරණිකට ගමන් නිවනුත් ලබන ගමන් මේ ටික කටපාඩම් කරලා ඊගාව ගෝලයට පුරුදු කරන්න එපායි කවුරු හරි. ඒ ගෝලයන්ගෙන් තව කෙනෙකුට යවන්න එපායි මේක. ඒක මේ પરම්පරාවෙන් પરම්පරාවට යවනවයි කියන එක ਸਰවචනාංශයට වැඩි හිතුවා මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ නිසා උන්වහන්සේ මේ ධර්ම කොටස ටික අරගෙන ලඩ කරලා පෙරලා හරි ගස්සලා පෙළ ගස්සලා ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරනකොට එකින් එකට එකින් එකට ධර්ම પરම්පරාවක් වෙන විදිහට මේක ඉදිරිපත් කරපු නිසා වැඩමුළුවකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ එකේ පොත දෙකේ පොත ඉතින් එතෙන්දි මම මතක් කරන්න කැමතියි අපි මේ දසුත්තර සූත්‍රයේ එකේ කොටස මීට ඉස්සෙල්ලා වැඩමුළු දෙකකට පාවිච්චි කරා. අද අපි පාවිච්චි කරන්න යන්නේ ඒකේ දෙකේ කරුණු අඩංගු පොත. ඉතින් එකේ පොතෙන් දෙකේ පොතත් ස්වාධීනයි. ඒ නිසා මේක කරගෙන ගියොත් අපිට පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ ධර්ම પરම්පරාව ඉදිරියට යනකොට අද ඉස්සෙල්ලා මේ වැඩමුළුවට ආපු නවක යෝගාවචරයෙකුට තමන් දන්න තැනකින් මේකේ අත්පොත් තියාගත්තොත් ඉඳුල් කට ගාගත්තොත් එන්න එන්න ගැඹුරකට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ මේ ඥානය කියන එක බැලුවොත් දැනට තියෙන විද්‍යාත්මක පරිශන අනුව බලනකොට හැම කෙනාටම මනුස්ස මොලේ දැනුම් සම්භාරයක් තියෙනවා ඕනම දෙයක් කරන්න පුළුවන් හැකියාව. හැම කෙනාගේම තියෙනවා. නමුත් අපේ ජීවන රටාවේ හැටියට අපි ඉපදිච්ච සංස්කෘතිය හැටියට රුචි අරුචිකම් වල හැටියට අපි එකෙන් 100ට දෙකක් විතර වගේ දෙකටත් අඩු ප්‍රමාණයක් තමයි මේ අවුරුදු 120ක් තුළම පාවිච්චි කරන්නේ. මේකෙන් 90ට උප්පත්ති තාලෙටම තිබිලා මැරලා යනවා. ওই 100ට දෙකෙන් තමයි අපි මේ කාමයට රූප හම්බ කරන්න, තද්ද හම්බ කරන්න, ගන්ධ රස පහත හම්බ කරන්න, ඇහ කන දිව නාතේ පිනවන්න පාවිච්චි කරන්නේ ওই දැනට වැඩ ගන්න පුංචි ඩිංගිත්තක් තමයි වැඩ ගන්න. බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් අපේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා මිනිස්සයාට manussකම කියලා දෙනවා බොලෝේ දන්න පටු දේ. ඕක මම දන්නවා මේක මං විතරයි දන්නේ කියලා තණ්හාමාන කරන වෙනුවට උඹ ළඟ ওই වාඩි වෙලා ඉන්න මනුස්සයටත් උඹට වගේම 100ක් ඥානෙ තියෙනවා මතු කරගන්න දන්නේ නැහැ ඒ මතු කරගන්න නම් ප්‍රතිපදාවට බහිඳව ඒ ප්‍රතිපදාවට බැස්සේ නැත්තම් ඒ මනුස්සයා මැරෙන කම්ම මං කවුද කියලා දන්නේ නැහැ. මිනිස්සෙක් බවවත් දන්නේ නැහැ. තියෙන හරියක් තියෙන තිරිසංගත. මේ ඥානය පටු වෙන්න පටු වෙන්න අඹන මරි මෝඩ තිරිසංගත ටික විතරයි ඉතුරු වෙන්නේ. මේක පළල් වෙලා හැම මිනිස්සෙකුටම හැම ශිල්පෙටම ඥානය තියෙනවා. හැම කෙනාටම පුළුවන් යායක උපදාගත්ත ක්‍රමේ හැටියටයි මේක ඉස්මතු වෙන්නේ කියලා හැම කෙනෙක් දිහා බැලුවොත් ඔකට මෛත්‍රිය කියලා කියනවා. හැම කෙනාටම හැම හැකියාවම තියෙනවා. ඒක අර පාවිච්චි කරන <clears throat> නිතර භාවිතා කරන හැටියට තමයි වෙනස් වෙන්නේ. යනෝ බලනකොට සරුවචන් වහන්සේගේ තිබුණේ මනුස්සකම සරුවචන් වහන්සේ දන්නා තාලෙට මේ 45 අවුරුද්දේ සඳහන් කර මම බ්‍රහ්මියෙකුත් නෙවෙයි මම ගාන්ධාරියෙකුත් නෙවෙයි මම වෙන කිසිම මනුස්සෙ නෙවෙයි මම මිනිස්සෙක් කියන කාටගේ වෙනකන් කිව්වා. ඒකෙන් තේරුම් ගත්ත පිරිස තමයි ඔය මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. උන්වහන්සේලා මේ නිවන් දකින්න හම්බෙච්ච මනුස්සාත්ම භාවය පුළුවන් තරම් වැඩ ගන්න. මේ මම කාලා කන්නේ මට මොනවක්වත් කරන්න බෑ මට දසපාර්මිතා පිරලා නෑ මට ත්‍රි හේතුක ප්‍රතිසන්දි නෑ මට අරක නෑ මේක නෑ කියලා මේ කුම්මැහි කතා මේ කරන චරුචුරු බුදුජානසී කොටින්ම අයින් කරා නිවන් දකින්න ඕන නම් හැකි සංඥාව තියාගන්න. කරණියන් අත්ත කුසලේන යන්තම් තන්තම් පදං අබිද මෙච්ච සක්කෝ මේ සාන්තිපතේ අපේක්ෂා කරනවා නම් යම් කිසි කෙනෙක් සක්කෝ හැකි සංඥාව ගන්න මම අංග සම්පූර්ණ මිනිස්සෙක් මලක මේ තීරු දැනුවම තියෙනවා. පාවිච්චි කරපො නැති නිසා, ඔප්නංගගත නැති නිසා මම අර 100ට එකක් දෙකක් අරගෙන ඒකේ තියෙන අඩුපාඩුකම් බලබලා අනිත් එක්කන තව කෙනෙක් වෙන කෙනෙක් කියලා හිතනවා මොකද එයා වෙන ප්‍රදේශයක් විශේෂණය කරලා තියෙන්නේ. නමුත් අපි දෙන්නටම තියෙන manussකමට ගියොත් ඒක ගන්න බෑ බුදුහාමුදුරන්ගේ පන්නරේට දාන්න නැතුව. බුදුජානනාථගේ කම්මලට දාන්න නැතුව. බුදුජානනාථගේ ප්‍රතිපදාවට දාන්න. ඒක දැම්මට පස්සේ බලනකොට අපි ඔක්කොගෙම ඒ පොදු මනුස්සකම තියෙනවා. අපි පොඩි පොඩි කොටස් දිනු කරලා තියෙනවා. ඉති සංසාරගත පුරුදු ඒ අපේ සංස්කෘතික ලක්ෂණ අපි ඉපදිච්ච යුගයේ හැටියට වෙනස් වෙනවා. අන්නේ පූර්ණ අවධියක් ඇතිකරන අලුතෙන් උපයන්න නෙමෙයි. පූර්ණ අවධියක් ඇතිකරන කුමක් කළ යුතුද කියලා ඒක අවදි වෙච්ච කෙනෙකුට තේරෙන මිසක්කා මේ අන්ධකාරයේ අතක ගා ඉන්නේ පෘථග්ජනියෙකුට ක්‍රමවේදයක් හිතා ගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒලා ඉදිරිපත් වෙන තාලට ප්‍රශ්නේ අහන විදිහට හරියට දූත ලක්ෂණය බල්ලා විස මොකද්ද කියන විද වෛද්‍යවරයෙක් වගේ හරියට යාට කියනවා මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. ඒ අනුව බලනකොට මේ දැනුම නැතිකම කාටවත් ඇත්තේම නැහැ. දැනුම ඉදිරිපත් කරගන්න බැරිකමයි ප්‍රශ්නේ. විභාගය කියලා කියන්නේ ඒ දැනුම ඉදිරිපත් කිරීමේ ක්‍රමයමයින් එකක් මිස විභාගයෙන් කවදාකවත් දැනුම් මනින්න බෑ. ඒක අධ්‍යාපනච්ච හොඳටම දන්න දෙයක්. මේ විභාගය කියලා කියන්නේ ලස්සනට ඉදිරිපත් කරන්න පුළුවන් එක නම් දිනනවා. හොඳට පන්ති වල ඉගෙනගෙන විභාග ලියා ගන්න බැරි කී දෙනෙක් මපේ පන්තියේ හිටියා. යනව බලනකොට අමු මැට්ටෙක් මම. මට කිසිම අකුරක් ලස්සන ලියන්න බැහැ අඩි කෝදුව තියලා ඉරක් ගහුවත් ඇදට නෑනේ මම. රූපතරණක් ඇඳලා අඩි කෝදුව තියලා ඊතලයක් ඇඳද්දත් මගේ ඉර ඇදට යයි. ඒ නිසා මොනම තාලෙන්වත් ඒව කියාගන්න තේරෙන්නේ නැහැ. හැබැයි මට තේරුණා මොකද්ද මන් දන්නේ මේ අධ්‍යාපනය කියන්නේ නම් පිස්සුවක් කියලා තේරුණා. මෙතන ඉන්න ඇති අධ්‍යාපන කාර්යෝ තරහ වෙන්න එපා එහෙම කිව්වට. මොකද මේ අදාළ නැති දේවල් නුගන්නන ඉස්කෝලේ. ඒවට හිත යන්නේ ඕන කෙනෙක් එක්ක මන් දන්න උදල්ලක් කරන වත්තට බැස්සනම් මට ගහන්න පුළුවන්. 100ක් 70ක් ගත්තොත් ඕන කෙනෙකුට මට වැඩ පෙන්නන්න පුළුවන්. හැබැයි මේ ඉස්කෝලේ උගන්වන ওই සමීකරණ හරිව කටපාඩම් කරලා ඇති වැඩක් නැහැ. ඉතින් මට ආසාවක් ආවේ නැහැ. ඒ නිසා කවුරු හරි ඉන්නවනම් ඒ දැනුම ඥානෙ උසස් කෙනෙක් එයාගේ මේ දැනුම ඥානෙ උසස්කමක් නෙමෙයි තියෙන ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නය. මේක මම කෙලින්ම සම්බන්ධ කරන්න කැමතියි ඔය දවල් තිබ්බ ධර්ම සාකච්ඡාව. කිසිම කෙනෙකුට අර මූලික උපදේශ ටික ඇහෙන්නෙත් නැහැ. මේ ප්‍රශ්නේ ලියනකොට ප්‍රශ්නයක් අහනකොට මේ කමඨාන සුද්ධ කරන මොනවද කියන්න ඕන කියලා දන්නේ නැහැ. හැබැයි ඔක්කොම සාමාන්‍ය අධ්‍යාපන මට්ටමේ බලනකොට සාමාන්‍ය ලංකාවේ ජනතාවගේ ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණයට වැඩිය දියුණු කට්ටිය. මේකේ මේ දෙයට ගියාම බොළඳයි. දෙකේ පන්ති ළමයිගේ තරමක් දැනුමක් නැහැ. ඒ තරහට නෙමෙයි මේ කියන්නේ. එන්නේ ඒක හදලා දෙන්න දන්නේ සරුවච්චන් වහන්සේ. ඒක හදලා දෙන්න දන්නේ අපේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. මොකද උන්වහන්සේලා දන්නවා ඉස්සල්ලා මොකද්ද කියන්න ඕනේ ඊගාවට මොකද්ද කියන්න ඕනේ? ඊගාවට මොකද්ද කියලා දෙන්න. ඉතින් කවුරු හරි කියලා ඇහුවොත් මට ඔක්කොම කියලා දෙන්න සාංශ මට ගෙදර යන්න තියෙනවා මේ බබා අඬනවා කියලා. එහෙනම් ගෙදරම ලැජි මොනෝ කරන්නේ? මේ පළවෙනි එක කියලා ඒක හරි ගියාට පස්සේ තමයි දෙක කියලා දෙන්නේ. සිංහල බේත් කතා ඇලිනකොට පළවෙනි බේත් කතාය බීලා ගුණාගුණ අනුව තමයි දෙවෙනි කතායට දෙන්නේ. කතාය කියලා පොත් නැහැ. බෙදා බලලා දෙය ටික එකතු කරලා දෙවෙනි කතාය දුන්නා. දෙවෙනි කසාය ගුණාගුණ කිව්වොත් තමයි තුන්වෙනි කසාය ලියන්නේ. ඔය කම්පියුටර් ප්‍රෝග්‍රෑම් වගේ මේ බුද්ධජානනාංශිකේ ක්‍රමය එහෙම පෙළගස්සන්න බෑ. එසේ මෙසේ කෙනකොට අන්නේ අමාරු දුෂ්කර කෘත්‍යය තමයි අපේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අංග පිළිවෙලට හදාන්නේ. ඉතින් හොඳට පැහැදිලි වෙනවා අද ওই විශ්වවිද්‍යාලයක වගේ තියෙන බුද්ධ ආගම හෝ දර්ශනය පිළිබඳ හෝ අන්තිකට ගිහිල්ලා වාදයක් කෙරුවොත් නැත්නම් මාතෘකාවක් දුන්නොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක ඊටාම වටිනම කොටස මොකද්ද කියලා. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයේ මේ 84000ක් ධර්මස්කන්ධය හරහා දුන්නේ කියලා ගහමරා ගත්තේ නැත්තම් පුදුමයි. ඔයද කට්ටියක් පැහැදිලිවම කියනවා මේ චතුරාර්ය සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒක බොරු කරන්න බෑ අනිවාර්යයි කියලා. ඒක තව කෙනෙක් කියනවා පිස්සු කතා කරනවා. චතුරාර්ය සත්‍ය නෙමෙයි පටිච්ච සමුප්පාදය තමයි ඉතාමත්ම වැදගත් දේ. ඉතින් බුදුරජාණන්සේ බුදුරජාණන්සේ කිව්ව පටිච්ච සමුප්පාදය. තව කෙනෙකුට කතා කරලා කියනවා අපි ඉස්සු ඕක තීල සමාධි ප්‍රඥා කියලා මේ ත්‍රිවිධ ශික්ෂාවක් බුදුහාමුදුරෝ දේශනා කරේ. ওই දෙක හරියන්නේ මේකයි වැදගත් වෙන්නේ. තව එක්කෙනෙක් කතා කරගෙන අපි ඉස්සු මේ රාග ద్వේෂ මෝහ තුනක් తీර ඕක නැති කරන්නයි බුදුහාමුදුර කතා කරුවේ වෙන මොකක්වත් නෙවෙයි කියලා. ඉතින් මේ විදිහට මේ බුද්ධ දේශනාවේ හරය මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ පයින් වඩලා අවුරුදු 45ක් මිනිස්සුන්ට කියප එකේ හරේ කිසිම අධ්‍යාපනඥයෙකුට හෝ දාර්ශනිකයෙකුට කොටු කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ මේ වැදගත්ම දේ කියලා හැම රචනෙම ලියනවා මේක තමයි බුදුරජාණන්සේ දේශනා කරපු වැදගත්ම දේ කියලා. ඉතින් මම බුරුම ගියාට පස්සේ ඒ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් අහලා නෙවෙයි ওই ප්‍රශ්නෙට බොහොම සරල ඍජු උත්තරයක් දුන්නා. බුදුන්සේ දේශනා කරපු ලීචින හර පද්ධතිය ගත්තොත් ඒකට කියන්නේ අප්‍රමාදී කියලා කියනවා. බුදුන්සේ දේශනා කරපු දේවල් වල වැද්දගත්ම දේ, දත්ත යුතුයම දේ තමයි අප්‍රමාදේ එකයි බුදුරජාණන්සේ පිරිනම් මංචකයේදී අප්‍රමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාරා කියලා කිව්වේ කියලා. ඉතින් එතකොට මට සම්බන්ධ වුණා මේ ස්වාමීන් දැන් කෙලිම උත්තරයක් දෙනවා අප්‍රමාදී තමයි බුදුරජාණන් දේශනාවට ඔක්කොම. මං යන්නේ ඉතලා පොත් හැහෙන ගාණක් කියවලා තියෙනවා. බුදුරජාණන්සේ දේශනා කරපේකේ මොකද්ද මූලික දේ කියලා කාටවත් තීන්දුව කරන්න බෑ කියලා. ඉතින් දැන් මේක මගේ හිතේ වැඩ කරා ගොඩක් අක්. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ පටන් ගන්නකොටම එකේ කාරණා පටන් ගන්නකොටම ප්‍රශ්නයක් අහනවා මේ දසුතරම් පවක්ඛාමි ආදි වශයෙන් දේශනා කළා ඛතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ තමන් වහන්සේගෙන් බණ අහන අනිකුත් සංඝයා වහන්සේලා ප්‍රදාහන කරගත්ත සිව්වනක් පිළිසෙන් අහනවා ඇවැත්නි මේ බුද්ධ දේශනෙන්නේ මේ කතා කරන්නේ කෙනෙකුට ඊ타මත්ම උපකාර ආධාර කරන අපි බහූපකාර කියන වචනේ අපි සිංහලට දාගෙන තියෙනවා මේකට පාලියේ තියෙන බහුකාරෝ කියලා අප්පමාදෝ අප්‍රමාදය තමයි මේ බුද්ධ දේශනේ ගත්තොත් නැත්නම් ශාසනය ගත්තොත් නැත්නම් ධර්මයේ ගත්තොත් වඩාත්ම උපකාර කරන ධර්මයි. ඒක තමයි අර පණ්ඩිත ශාංශයන් බුරුමෙදි කියවිලා තියෙන්නේ මට හිතා ගන්න දරා ගන්න අමාරු වුණාට. නමුත් බෞද්ධයකට කතා කරලා අහන්න බලන්නද මොකද්ද බුදුරජාණන්සේ දේශනා කරපු වැදගත්ම දේ කියලා ලක්ෂයකට එක්කෙනෙක් කියයිද අප්‍රමාදී කියලා. අපි ඉස්කෝලේ හරි දහම් පාසල් සිලබස් එකේ හරි කොතනක හරි පාඩමක් තියෙනවද කියලා බලන්න අප්‍රමාදී කියන එකට ඇත්තෙම නැහැ. අනිත ඔක්කොම තියෙනවා. පාලි ඉගෙන ගන්න කියලා කියනවා සීලය ඉගෙන ගන්න කියලා තියෙනවා ධර්ම ඉගෙන ගන්න කියලා තියෙනවා ධම්ම ධම්මපදේ කටපාඩම් කරන්න කියලා තියෙනවා අර්ග කරන්න මේක කරන්න කියලා මුළු පද්ධතිය හාරලා බලන්න අප්‍රමාද කියන වචනේ මූලික ඉගැන්වීම බව බුදුජානකගේ මූලික ඉගැන්වීම බව කිව්වත් බෞද්ධය පිළිගන්න ලෑස්ති නැහැ. මොන තරම් ඔළුව මේ කාලය හරහා ධර්මයේ ගමන් කරනකොට හැත් බැඳිලා අවුල් වෙලා සංකර වෙලා තියෙනවද කියනවනම් අද අභිධර්ම පන්ති කරනවා දහම් පාසල් යනවා විභාග ඉස්කෝල පාස් වෙනවා බුද්ධ ආගම පිළිබඳව ඩිප්ලෝමා සාමාන්‍ය උපාධි MSc PhD ඩබල් ડોක්ටරේට් ගන්නවා කායෙන් හරි යවුවොත් මේ බුදුදහමසේ උගන්වපු දෙ මේ ප්‍රධාන දේ මොකද්ද කියලා ගෙදර ගිහලා පොත බලලා එනකන් ඉඳ කියලා. නෑ නෑ යන්න එපා බුදුහාමතු උගන්වන අප්‍රමාද කිව්වොත් කන රත් වෙන්න ගහයි. කවුරක්වත් පිළිගන්න කැමති නෑ. ඉතින් මේ හා විශාල වෙනසක් මේ සියලු දෙත් ඕනේ බුදුසසුනේ දේශනා කරපු එකම වචනයක්වත් අහක දාන දෙයක් නෑ. නමුත් මේ පටන් ගන්නෙ කොතනින්ද? එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ විසින් බුදුරජාණන්සේගේ ධර්මය මොකද්ද වැදගත් වශයෙන් සැලකුවේ කියලා බැලුවොත් මේ සාරිපුත්‍ර සංහසේ ඔන්න පෙරක දෝරුව තමකම තමයි කරන්නේ ඒක ඒකක නිපාතේ ඉස්සල්ලාම සඳහන් කරලා තියෙනවා කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ අප්පමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කිය. ඊට පස්සේ දෙවෙනි කාරණාවක් අහනවා. ඊ අප්‍රමාද ධර්මය වැඩෙන්න මොකද කරන්නේ? අප්‍රමාද කියන එක સંદર્ભයක්, දර්ශනයක්. ඒක වඩන්න සති. කායගත සති සාත සාත ලක්ෂණ. Tamange කය පිළිබඳව සතිමත් වීම සන්තෝෂෙන් කරන කෙනාට විතරයි අප්‍රමාද වෙන්න පුළුවන්. තමන්ගේ කයට හිත ගත්ත හැම චිත්තක්ෂණයක නිවන කියලා තනන් සන්තෝෂ වෙන මනුස්සයාට අප්‍රමාදයේ තමයි දැබෙන දෑවැද්ද ඒ නිසා කයට හිතගත්ත හැම වෙලාවෙම සාත ලක්ෂණ සාත කියලා කියන්නේ මිහිරියාවක් තියෙනවා. මයි කයට හිතගත්ත හැම වෙලාවෙම මම සාසෙන්ද කරන්න තියෙන උපරිම දේ කරා. මට කරන්න තියෙන උපරිම දේත් මම කරගත්තා. එතකොට මට අප්‍රමාදේ ලැබෙනවා කියලා ඒ ඒකක නිපාතේ එක දෙක මම මේ මතක් කරේ. නමුත් අපි අද මේ 103 වෙනි වැඩමුළුවේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවට ගන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේම දසුත්තර සූත්‍රයේ දෙකේ පොතනේ දැන් එතනදී සාරිපුත්‍රයන්ස අර ප්‍රශ්නේම අහනවා කතමෝ කතමි ආවුසෝ ද්වේ ධම්මා බහුකාරා ධර්ම දෙකක් කෙනෙකුගේ ජීවිතයට හුඟක් උදව්පකාර කරනවා නම් ඒ දෙක මොකද්ද කියලා සාරිපුත්‍ර සාංශ මෙතන අහනවා ඒකට සාරිපුත්‍ර සාංශ එකක් ඇහුවොත් අප්‍රමාදේ කියනවා ඒකට උදව් කරන ධර්මයේ සතිය කියලා කියනවා දැන් මේ කතමේ ද්වේ ධම්මා කතමෝ ද්වේ ධම්මා බහුකාරා සතිච සම්පජඤ්ඤච සති සම්පජඤ්ඤය තමයි කෙනෙකුට එලෝ වශයෙන් මෙලෝ වශයෙන් තමන් වශයෙන් අනුන් වශයෙන් උපකාර කරන ධර්මය ඒ නිසා අපි මේ වැඩ මුලුවේ පටන් ගන්නට හදන දෙකේ පොත නිසා අද දවසේ මාතෘකාව වෙන්නේ ඒ අර මූලික හඳුනා දීම කරාට පස්සේ කතමේ ද්වේ ධම්මා බහුකාරා කියන සාරිපුත්‍ර සංසගේ ප්‍රශ්නේ. ඒ සාරිපුත්‍ර සංසගේ උත්තරේ තමයි සතිච සම්පජාඤ්ඤච. ඉමේ ද්වේ ධම්මා බහුකාරා මේ ඔක්කොටම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා Tamanට බහූපකාර පිණිස අම්මා අප්පා වගේ අම්මා අප්පටත් වැඩියෙන් උදව් කරන දේ තමයි සති සම්පජාඤ්ඤය කියලා. ඉතින් ඒ පිළිබඳව මගේ දැනුමේ හැටියට බලනකොට අද තමන්ගේ හිතසුව කැමැති තමන්ගේ අභිවෘද්ධිය කැමැති මිනිස්යන් අතර බෞද්ධයෝ ඉන්නේ බොහොම ටිකයි. ඒ බෞද්ධකෙන් ඇහුවොත් තමනුත් හිතසුවට කැමැති. අර්ථ සිද්ධියට කැමැති. ඒ අර්ථ සිද්ධිය සඳහා වැදගත්ම දේ, කළ යුතුයම දේ, පැහැර නොහැර කළ යුතු දේ මොකක්ද කියලා මට කොහොමඩක්වත් හිතා ගන්න බෑ කවුරු හරි මේ සතියයි සම්පජඤ්ඤයයි පෙන්ලා දෙයි කියලා. ඒ දියා මේ සතිය සම්පජඤ්ඤය ගැන දවස් ගාණක් බණ කිව්වත් ඒකයි මට වැදගත්ම දේ කියලා දවස් ගාණක් බණ අහලවත් තේරුම් ගන්න නැහැ. ඒ මොකද අපේ හිත ඊට වැඩිය අපිට මේ සල්ලි වලට තියෙන ආශාව, ජනප්‍රියතාවයට තියෙන ආශාව, ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට තියෙන ආශාව නිසා අරක බොරු කරන්නත් බෑ. හැබැයි ගිල ගන්නත් බෑ. මේක උගුරේ පටලවෙනවා. මේ ඇයි එහෙමනම් ওই සති සම්පජඤ්ඤය නම් එකක් නම් අප්‍රමාදේ දෙකක් නම් සති සම්පජඤ්ඤේ ඇයි අපේ අම්මයි අප්පච්චි මට මේ කියලා දුන්නේ නැත්තේ? ඇයි ස්කෝල්ට ගිය ගමන් ගුරුවරයා මට මේ කියලා දුන්නේ නැත්තේ? ඇයි පන්සලට ගියම හාමුදුරුවෝ මට කියලා දෙන්නේ නැත්තේ? ඇයි අපේ දේශපාලනඥයෝ වචනයක් අසඳහන් කරන්නේ නැත්තේ? ඇයි අපේ ආර්ථික සමීකරණ වල කිසිම තැනක ලේසියක් අසඳහන් වෙලා නැත්තේ? ඉතින් මේක තන්නේ කර කරන්න තියෙන සටනක් නේ. මුළු ලෝකෙම අපේ අම්මයි අප්පච්චි ඇතුළුව, ගුරුවරයෙක් ඇතුළුව, ආගමේ පන්තලේ හාමුදුරුවෝත් ඇතුළුව මේ සියලු අපිට හිතසුව සලසන සියලු දෙනකින් එක්කෙනෙක්වත් මේ බුදුහාමුදුරෝ දේශනා කරපු දේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කරා ඒක ඉතින් ඔක්කොම දිරව ගන්න අපිට අමාරුයි කොහෙන්ද බැහැ ගන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවොත් එක්කෝ ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද දන්නවනම් කියලා දෙන්න එපා. ඊයත් අපිට ඉන්න හොඳම මේ බ්‍රහ්මිය වගේ අනු උදව්පකාර කරන ඇත්තනේ දන්නේ නැහැ. දන්නේ නැහැ වෙන මොකක්වත් නැහැ. ඉතින් ඒසා විශාල මේ මහා කෘත්‍යයක් අපිට මේ දවස් පහේ රිට්‍රීට් එකේ කරගන්න පුළුවන් වේද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. හැබැයි මම අරින්නේ නැහැ. පුළුවන්තරම් උත්සාහ කරනවා මේ කියලා දෙන ගමන් මටවත් තේරෙයිද කියලා බලන්න. කට්ටියක් ඉස්සරහදී කියලා දෙනකොට ඉතින් මමත් මේක නැවත නැවත කටපාඩම් කරන්න එපායි. නැවත නැවත කියන්න එපායි. ඊගමට හරි ලාභ තියෙනවා. ඔක්කොටම දන්නේ නැතුණාට මට ගොඩක්ම ලාභයක් තියෙනවා මේකේ. මොකද මේ කියන හැම වෙලාවෙම ඕගොල්ලෝ මේක ඔලොක්කුවට ලක් කරනවා. මේක විහිළුවට ලක් කරනවා. ඒ තරහට නෙවෙයි. ඕගොල්ලන්ගේ දෙන බකපඬිතකමට. ඉතින් මගේ බක පඬිතකම එතකොට මට පේනවා උඹටත් ඕක කරගන්න බැරි උඹෙත් තියෙන බක පඬිතකම නිසා තමයි කියන්නේ. ඉතින් මම ඒක නිසා ඕගොල්ලන්ට ගහ ගහ ඒ බෝලේ බම්පෙලා වදිනවනේ මට දැන් ගහන්න ගහන්න බම්පෙලා වදිනකොට මට තේරෙනවා මේක මේ මම දන්නවයි කියලා හිතාන කියට මමත් දන්නේ නැහැ. මට ගොඩක් මේකේ තව ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒකට මම ස්තුතිවන්ත වෙනවා. මයිත් එක්ක මේ සෙල්ලම් කරන්න ඕගොල්ලෝ සෙල්ලම් පිටියට බහැපුවෙක් ගන්න. මට දැන් මේ බෝල ගහන්න ඉතින් වෙන පක්ෂයක් ඉන්න එපා දෙකක් ඉන්න එපා ගහගන්න. තනියෙන් පිටියක් එක් ගහගෙන බෑනේ. හැබැයි මට සතුටුයි ඒ බෝල ගහන පිටියට බහිර ගාන වැඩි දැන්. එන්නේ එන්නේ මට පේනවා සෑහෙන පිරිසක් මේකත් එක්ක මේක මුල් කරගෙන සාකච්ඡාවට කැමති. දෙබසකට කැමති. ධර්ම සාකච්ඡාවකට ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලට කැමති. ඒක මට කනගාටු වෙනවා අපේ අම්මට අප්පච්චිටයි නොලබිච් එක. මට කනගාටු වෙනවා මට උගන්වපු ගුරුවරුන්ට තිබිලා නැහැ. තිබුණා නම් මට පුරුදුම ආදරේ ඒගොල්ලෝ. දීලා නැහැ. දෙන්නේ දෙන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සතිය හෝ සම්පජාඤ්ඤම පටන් ගන්නකොට ගන්න නැති දෙයක් නෙවෙයි. ඔය හැම කෙනා ගාම තියෙන හැබැයි ඔය එක්කෙනෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඔගොල්ලෝ විශ්වාස කරන්නේ මොකක් හරි ජපවන්තරයක් ඇති ඒක කිව්වට පස්සේ ඔන්න නිවන් දකි. ඒ වෙනතම් මෙච්චර දන් දුන්නාට පස්සේ නිවන් දකි. මෙච්චර බෝධි පූජා කරලා පස්සේ නිවන් දකි. මේ අර්ග කෙරුවොත් මේ කෙරුවොත් නිවන් දකි කියන ඇත්ත. දන් දෙනකොට සති සම්පජඤ්ඤය තියෙනවනේ නිවන් දකිනවා. බෝධි පූජාවක් කරනකොට සති සම්පජඤ්ඤය තියෙනවා නිවන් දකිනවා. කරන කියන ඕනෙම දෙයක සතිය සම්පජඤ්ඤය තියෙනවා නම් වෙන වැඩවලට වැඩිය දානය හොඳයි, සීලය හොඳයි, අනිකුත් කටයුතු හොඳයි. නමුත් අපි යමක් කරලා ලැබෙන කුසල් ප්‍රමාණය තීන්දුව කරන්නේ සතියේ සම්පජඤ්ඤයට වාංගු කරලා නෙවෙයිනේ. කොච්චර දුරට මම එක සතියෙන් සම්පජඤ්ඤයෙන් කිරුවද බල්ලෙක් නෙමෙයිනේ. අපි নানা විදියට මේව මනින්න හදන්නේ. ඒ සෑම දෙයක්ම අපිට අරියාදුවට හිතෙනවා. ඒක නිසා වැඩමුළුවකට සම්බන්ධ වෙලා භාවනා කරනකොට අපි අපේ බකපණිතකම් අයින් කරන්න අපි කරන්නේ මේ සාරිපුත්තු සාංශ කියපු නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයක් නිසා අපි උත්සාහ කරනවා මේ සියලුම දේ පුළුවන් තරම් එක්ක නොකර ඉන්නව කරනවා නම් සතියෙන් සම්පජඤ්ඤයෙන් කරනවා නමුත් මොකද්ද මේ සති සම්පජඤ්ඤය කියන දෙමලේ? අපි කොහොමද මේක තේරුම් අරගන්නේ? ඒක හිතන තරම් මේ සතිය කියන එක සයන්නයි තියන්නයි කියලා ලිව්වට සම්පජඤ්ඤය කියන එක ඒ අකුට්ටික ලිව්වට ඒ සුතමේ වශයෙන් යම් දැනුමක් තිබුණාට ඔක හිතට වද්දා ගන්නවා කියන කෝයි තරම් ලේසි නෑ. මේ එක පැත්තකට බලනට ලේසි නැත්තේත් නෑ. මොකද ਸਰවඥ ඉදිරිපත් වෙච්ච සමහරු ඒක කියනකොටම ඒක තේරුම් ගත්ත තේරුම් ගන්නකොටම සමාදන් වුණා වැඩ ඉවරයි. අපේ පමාව තියෙන්නේ අපි මේක දැනගත්තට මූල ධර්ම වශයෙන් දැනගත්තට ඒක අදාහගන්න ක්‍රියාවත් කරලා බලන්න තමන් වශයෙන් අත්දකින්න අපිට ගොඩාක් බාධක ධර්ම තියෙනවා මේකට වැඩිය වෙන වැදගත් දේවල් අපට තියෙනවා. ඒ නිසා අපි මේකට බොහොම සුළු වෙලාවයි දාන්නේ. දාන දාන ප්‍රදේශන ප්‍රතිඵල තියෙනවා. නමුත් අපිට ඒක දිගට කරගෙන යන්න බැරිකම බලපවත්වනවා ඒ නිසා අපි සාමූහික වශයෙන් ප්‍රයත්නයක් යොදන්නත් ඕනේ පෞද්ගලික ප්‍රයත්නයක් යොදන්නත් ඕනේ මේ වගේ වැඩමුළුවකට උනාට පස්සේ සාමූහික ප්‍රයත්නයක් තියෙනවා. ඒක බලන්න අද පළවෙනි දවසේ දෙවෙනි දා තුන්වෙනි දා වෙනකොට ඔන්න ඔක්කොමලා එක පවුලේ අය වගේ මේකට جوړු වෙලා සැදී පැහැදී ගන්න. හැබැයි ඒ වුණාට පෞද්ගලික ප්‍රයත්නයක් තාරින්න බෑ. ඉතින් එන්නේ වාගේ Tamange හිතසෝ කැමැති ශාසනික වැඩ ගන්න කෙනෙකුට ඒ අද අද අවශ්‍ය කරන්නා වූ චේතු විමුක්තිය ලබා ගන්නද නැත්නම් ඒ චේතු විමුක්ති ඵල සමාපත්තිය ලබා ගන්නද සරුවච්චන් වහන්සේ සඳහන් කළා තියෙනවා එයා කීප ආකාරයකින් තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමනට අනුග්‍රහ කරන්න ආධාර කරනු සලසලා දෙන්න ඕනේ සැප කරනු සලසලා දෙන්න ඕනේ මොකද මේ ස්වභාවයට අයිති එකක් නෙවෙයි මේක ස්වභාවයේ තියෙන කාමෙටයි ಜಾතිය බෝ කරන්නයි විතරයි. ඒ නිසා අපි මේ ස්වභාවික ගමනේ යනකොට බුද්ධජානසේ සඳහන් කරලා විශාල භෞතික ලියුණු අපට ලැබෙනවා. ලෝක වර්ධනයක් සිද්ධ වෙනවා. ආර්ථික වර්ධනය, දේශවාන වර්ධනය, සමාජ වර්ධනය. ඉවර වෙන්නේ කොහෙන්ද? සුසාන වර්ධනය. වැඩියෙන් බෝ කරලා වැඩියෙන් මැරලා වැඩියෙන් සෝහොන්කොත් ඉතුරු වෙන එක විතරයි බුදුරජාණන්සේ දකින්නේ. මේ ලෝක වර්ධනයේ. මේක තමයි අපි ඉස්කෝලේ ගිහලා කරන්නේ. විශ්වවිද්‍යාල ගිහිල්ලා අධ්‍යාපන ආයතන හරහා ලෝක වර්ධනය කරනවා කරන්න කරන්න කරන්න සූසාන වර්ධනයක් සිද්ධ වෙනවා. දැන් බුදුජානක වහන්සේ මේ යන සංතර රැල්ල එහෙම නැත්නම් මේ කාම රැල්ල හරහා උන්වහන්සේ පටිශෝතගාමි ක්‍රමයක් කියලා දීලා කියන එක ඉබේ එන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක වුණත් manussාත් ප්‍රතිලාභේ ලැබිලා තිබුණත්, කල්යාණ මිත්‍ර ආශ්‍රය තිබුණත්, චන සම්පත්‍ය තිබුණත්, පැවිදි වෙන්න උනම් පැවිදි වෙන්න පුළුවන්කම තිබුණත්, බණ ඇහුණත් අනුග්‍රහ කළ යුතුයි. පළවෙනි අනුග්‍රහිත විදිහට සරුවචනanse පෙන්වන්නේ සීල අනුග්‍රහිත. කාටවත් හිතා ගන්න බෑ මේ මෙච්චර ගමනකට සීලය අවශ්‍ය කරන්නේ කියලා. තුංගදින හිතනවා ඕක මොකද්ද? ඉතින් බුදුහාමුදුරු කියපු දේ තර්කයට ගැලපෙනවා නම් ඥාණයට ගැලපෙනවා නම් සීල් ඇතුවහම මොකෝ නැතුවහම මොකෝ. දැන් පසුගිය අවුරුදු 30 විතර ඇතුළත ඇතිවෙච්ච භාවනා ක්‍රම දිහා බලනකොට මේ සීලේ ගණන් නොගෙන මේ පාරිභෝගිකත්වයටපත් කරගත්ත භාවනා ක්‍රම රාශියක් අද තියෙනවා. ඒ වගේ තියෙන සංකරතාදියා බලනකොට පේනවා මේ මිනිස්සුෙන්න බුදුහාමුදුරන්ගේ මේ පළවෙනි කීප එක තේරුම් ගන්න බෑනේ. මේ වැඩේට කරන්න යනකොට සාමූහික වශයෙන් ප්‍රයත්නකුත් ඕනේ පෞද්ගලික ප්‍රයත්නකුත් ඕනේ තමන් පරිසද කරගන්න ඕනේ කාය වචන දෙක හික්මවා ගන්න ඕනේ. හික්මිච්ච අයට නම් හොඳයි. ඔක්කොට මේක නෑ. හික්මලා නැතුණට ප්‍රශ්න නැහැ. අපි මේකට සීලානුගහිතය දක්වන්න ඕනේ. ඒක කොතනින් අතර කරන්න ඕන කියන්න බෑ. සීලේ නිතරම අදි සීලයක් වඩපත් කිරීමේ උනන්දුව කෙනෙක් ගාව තියෙනවා. එසක කොතනින් පටන් කරගත්තත් පන්සිලුත් ඇති පටන් අරගන්න. ඒක මහසි සාඩෝ ස්වාමීන් වහන්සේත් පෙළගස්සලා තියෙනවා. ඒකේ පුළුවන් වෙච්ච වෙලාවක් බලලා නීති පන්සිල් පෝය අටසිල් කියලා අපේ සිංහල වචනක් තියෙනවා. පුළුවන් වෙලාව සිල් රකින්න. පුළුවන් නම් පන්සලකට යන්න. ගිහිලා ටික ටික රකින්න. ඊට පස්සේ ඒක පුළුවන් නම් නව සීල් කරගන්න. ඊපස්සේ පුළුවන් නම් දස සීල් කරගන්න. පුළුවන් නම් සාමනීර සීල කරගන්න. පුළුවන් නම් උපසම්පදා සීලයේ කරගන්න. මේ ඉලක්කම් වැඩි කරන එක නෙවෙයි මම මේ කියන්නේ. හික්මෙන්න ඕනේ, සීතල වෙන්න ඕනේ. සදාචාර සම්පන්න වෙන්න ඕනේ. මේක නැතුව මේ ගමන යන්න බෑ. ඒ නිසා මේ වගේ පිරිසකට මේකට මෙහෙම ප්‍රකාශ කරාට කවුරක්වත් අත උසලා විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් බටහිර රටක ගිහිල්ලා එහෙම මේක කිව්වනම් ප්‍රසිද්ධියේ විරෝධය පාල නැගිටලා යනවා. අපිට ධර්ම ඉගෙන ගන්න ඕනට අපේ ජීවිතේ පාවා දෙන්න අපි කැමති නැහැ. අපේ රිසර්ච් කම් පාවා දෙන්න කැමති නැහැ. කවුරුත් දෙන අනපනත් වලට මොකටද අපි යටත් වෙන්නේ? කෝ අපිට එතකොට තියෙන නිදහස කියලා ඒගොල්ලෝ හිත පැහැවනවා. එනිසා බටහිරට යනකොට ඔය සීලේ ඇල් මරලා විස කපලා කොතිබුණත් එකයි නැතත් එකයි කියාගෙන තමයි යන්නේ. ගියේ නැත්තම් අල්ලන්නේ නැහැ. හරිම අමාරුයි ඒක නිසා. ලංකාවේ වුණත් බටහිර පන්නේට හිතන කර්ම කොටස් එක්ක වැඩ කරනකොට හරිම අමාරුයි මේ සීලී ඉස්සර කරලා යන්න ගත්තම ඒගොල්ලන් හිතන්නේ අපේ ජීවිතවලට ඇඟිලි ගහන්න හදනවා. අපි රුචර්ජ් කංගොන්ට ඇඟිලි ගහන්න හදනවා. ඒක අපි කැමති නැහැ. පුළුවන් නම් ඔහොම ඉඳද්දිම කරලා දෙන්න බැරිද කියලා. බුදු ජානන්තර බැරි නන්නේ. නමුත් පුළුවන් කෙනාට ඒ සීලය නැත්නම් එන්නේ අදි සීලයකටපත් වෙන ගතිය තමන්ගේ තියෙන බුදුහාමුදුරුවෝ කෙරේ තියෙන සද්ධාාවක් වශයෙන් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථී ගුණේ වශයෙන් එnde ende ende ende හික්මන ගතියට යනවනම් කොච්චරක් සමාජයට එකෙන් ආනිසංස ලැබෙනවද එක පවුලක එක මිනිස්සේ ඒ සීලාචාර වෙනවනම් ඒ පවුලයට කොච්චර සාන්තියක්ද ගමක නගරයක එක්කෙනෙක් වෙනවනම් ඒ ලොකු සාන්තියක් තියෙන නිසා ඒ නිවන පුද්ගලික නිවනක් නෙවෙයි. ඒ සීලෙන් හම්බෙලා තියෙන ආචාර ධර්මයක්. ඊ ගාවට බුදුචානන්සේ සඳහන් කළා තියෙන කොච්චර සීල් රැක්කත් සුතානෙක් ගහිතේ තියෙනවා. නිතර නැවත නැවත අහපු බණම නැවත නැවත අහන්න ඒ සුතානුග්‍රහිතේ කියනකොට මෙන්න මෙහෙම අනතුරු ඇඟවීමක් කරන්න වෙනවා. කියන්නේ බණ જાති අද තියෙන අද කාලේ අපවත් අපේ අපත්‍චිත ලෝක සංසය 92 අපවත් තුනේ 1901 ඉපදිලා. ඒකට අරුදු 91ක් ජීවත් වුණා. මුළු සතවර්ෂේ පුරාම ජීවත් වෙච්චි උත්තරමන් වහන්සේනවා. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා අද විතර බණ කියන යුගයක් සිංහල ඉතිහාසෙම තිබෙන්නේ නැහැ කියලා. හැබැයි රටන රක් වෙලා තියෙන දිහා බලනකොට මේකේ මොකද්දෝ වරහක් තියෙනවා කියලා. මෙච්චරත් බණ කියද්දි මෙච්චරත් බණහද්දි මේ රට නරක වෙලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරන එක්කනා බණ අහනකොට එයා හැම බණටම අහුම්කම් දෙන්න නරකයි. මේ භාවනාවට අදාළ දෙයකට මිස වෙන දේ හිත දාන්න ගියොත් මේ හිත අර ගොනු කරගත්ත හිත ඒකෝදි භාවයටපත් කරගත්ත හිත අවුල් වෙනවා. ඒ නිසා ඒක ඉස්මෘත්තාවට යනවා. එසා මෙන්න මේ මේ ටික හොඳයි මේ මේ ටික නරකයි කියන එක දීවැඩිය රෝගියා දන්නේ නැත්නම් මේ මේ ආහාර නරකයි කියලා. ඉතින් කොච්චර බේත් බිව්වත් වැඩක් නැහැ. බ්ලඩ් ප්‍රෙෂර් තියෙන මනුස්සයා මේ මේ ආහාර නරකයි කියලා දන්නේ නැත්නම්, ලිලිට ප්‍රත්‍යප්‍රත්‍ය දන්නේ නැත්නම් ඒක දෙන මනුස්සයාට බනි. ඔ මොනවද කරනවා මිසක් ඒ වගේ මේ ධර්මයේ තිබුණාට ඇහුම්කන් දුන්නට මොකද්ද Tamanට බහුකාර වෙන්නේ කියන එක දන්නේ නැත්නම් බන ඇහුවත් අමාරු වැටෙනවා. ඒකේ සීනුවෙන් කල්පනා කරගන්න. තුන්වෙනි එක තමයි සාකච්ඡා අනුග්‍රහිතේ. බණ අහලා සීලයක පිළිහිටලා වැඩ කරන ගමන් අනික් වැඩ කරන අයත් එක්ක සාකච්ඡාවක් කරන්න. මොකද කිසිම කෙනෙකුට මේ පාරේ හැලහැප්පිලි නැතුව යන්න බෑ. අනිවාර්යයෙන්ම හැලහැප්පිලි තියෙනවා. ඒ හැලහැප්පිල්ල හරහා මම කියන්නේ කවුද? වෙන කෙනෙක් මේ ප්‍රශ්න දිහා බලන්නේ කොහොමද? මොකද්ද බුදුහාමුදුරුවෝ පොතේ උගන්ලා තියෙන උත්තරේ? මොකද්ද අද කාලේ භාවනා කරන අය මේකට ගන්න උත්තර කියලා මේ හැම එකටම හරියන එක උත්තරයක් මේ ශාසනේ නැහැ. ඒ නිසා සාකච්ඡාව ඉතාම වැදගත්. හැබැයි දේවවාදී ආගම් වල සාකච්ඡාවකට ඉඩ නැහැ. ඒක සුද්ධ ඇදහිල්ල විතරයි තියෙන්නේ. ඒ පොතේ තියෙනකට බලපන් නැත්නම් සදාකාලික අපායයි. ඒකට තියෙන සුද්ධ ලියවිල්ල. ඒ ලියවිල්ලත් එක සාකච්ඡා කරන්න බෑ. ඒක ඒක තීන්දුවයි. අපි සරුවචනන්තේ සරුවඥයි උන්වහන්සේ සඳහන් කර තිනවා මේක බුදුන් දේශනා කරත් ගැළපෙන්නේ නැත්නම් හෝ තර්කයට ගැළපෙන්නේ නැත්නම් මිස්කොල දාන්න. සුද්ධ ලීවිල්ලත් විසිකරන්න එපයි කියලා තියෙනවා. ඒ කට්ටිය ගරු කරනවා. ඔයත් ගරු කරන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දෙන දේ සාකච්ඡා කරලා ගන්න බැරි නම් gediya pitin කණ්ඩ ගත්තොත් හරියන්නේ නැහැ. ඒ නිසා බුදුචානන්සේ සාරවත්ඥ වුණාට සාකච්ඡා අනුග්‍රහිතකට ඉඩ දීලා තියෙනවා. මගේ ජීවිතේ මේ පැවිද්දට මට එන්න පුළුවන් උනේ සාකච්ඡා අනුග්‍රහිත නිසායි කියලා මට පැහැදිලිවම කියන්න පුළුවන්. හැමදාම අපි නිල්ලඹ ඉන්නකොට ඇඳ 7:00 මාට දෙක දෙච්චාම රෑ 10 විතර වෙනකන් අපි හතරපදනෙක් එකතු වෙලා භාවනා ගැන හෝ දන්න දෙයක් ගැන එක්කෙනෙක්වත් ගුරෙක් නැහැ. එක එකනෙක් නම් සාකච්ඡා කරනකොට මට ඒ කාලෙම වැටහිච්ච දෙයක් තමයි අපි ඔක්කොටම තියෙන්නේ මොන જાතික වුණත්, ගෑනු වුණත්, පිරිමුණත්, පැවිදි වුණත් නැත්නම් එකම ප්‍රශ්නයයි. ඒක කියා ගන්න බැරි කමයි තියෙන්නේ. ප්‍රශ්නේ එලියක්වත් දාලා ගන්න බැරිකම තියෙන. ඉතින් කවුරු හරි මට අදාළ ප්‍රශ්න ඇහෙනකොට මට ලොකු සතුටක් ඇති වෙනවා. මොකද මම කවදාකවත් ඔය සාකච්ඡා අනුග්‍රහිතය ලැබුවට කවදාවත් මම ප්‍රශ්නයක් අහලා නැහැ. බුරුබ ගියාට පස්සේ එක ප්‍රශ්නයක් මට බඳගයි මම ධර්ම සාකච්ඡා වෙලාවේ අහලා තියෙනවා මට වෙන්නේ කවුරු හරි අහන ප්‍රශ්නේ. ඒකට මට හිතෙනවා මේ මං අහන්න ඕන කියලා මේ මිනිස්සු අහන්නේ. එතකොට මට උත්තරේ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ සඳහන් කරා වැඩ කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඇති කියලා. මේ භාවනා කරන පිරිසක් එක්ක තරන් දුනත් ලොකු දෙයක්. මොකද ඒගොල්ලන්ගේ හැම වචනයකම හැම ක්‍රියාවකම ආදර්ශයක් තියෙනවා. ඒකේ ඇඟට එනවා. ඒක ඇමරිකාවේ කියන්නේ good vibes කියලා. good vibration. ඒක බනාපතාලට හිතාගෙන ඒ තාලයකට වැඩ කරන පිරිසක් එක්ක ඉන්නකොට Taman නිකමටම ඉබේම මේ මානසිකත්වයට වැටෙනවා. ඒක ඒක බුද්ධෝත්පාද කාලයක අපිට හම්බ වෙන සුවිශේෂී අවස්ථාවක්. ඒ නිසා ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා අනුග්‍රහිතයි අපි දවල් පැයක් විතර ගත්තා. ඒකෙදී අපි එකිනෙක කන දෙකේ පන්ති ළමෙක් වාගේ. ඊටාත්ම ආදුනිකෙක් වාගේ. ආධිකම්මික විපස්සකෙක් වාගේ තමන් කරපු හැටි මෙහෙමයි උපදෙස් ලැබුණ හැටි මෙහෙමයි කරනකොට මට වැටහුනේ මෙහෙමයි කියලා ඊටාත්ම නිහතමානීව ඉදිරිපත් කරනවා. අපි ඉදිරිපත් කරන්නේ මේ මේ තමන්ට හීනමානයක් ඇති කරන්න හෝ ගුරුවරට මාන්නයක් දෙන්නේ ධර්ම ගෞරවය කියලා මේකට කියන්නේ. ඉතින් ඒක ඒ ඒ තමන්ට අහන්න ඕනේ ප්‍රශ්නේ කොච්චර අමාරුද කියනවනම් සරුවච්චන් වහන්සේ සමහර වෙලාවල් වල නිර්මිත බුදු කෙනෙක්ම වල ප්‍රශ්න අස්සවනවා. බුදු පුත්‍රයන්න්සේ දන්න මේ මිනිස්සු ඉන්නේ තාම ප්‍රශ්නික කියා ගන්න බැරි වෙලා ගොළු වෙලා ඉන්නේ. ඒක ප්‍රශ්නයක් අහන කෙනෙක් ලව්ව අස්සවල බුදුන්සේ උත්තර දෙනවා. ඒ වගේ එකක් සිද්ධ වෙනවා ධර්ම සාකච්ඡාවේදී සක්‍රීව සම්බන්ධ වෙනවනම් වෙන කෙනෙක් ප්‍රශ්න අහනවා. අපි ඔක්කොටම සමාන උපදෙස් ලැබිලා තියෙන්නේ. අපි ඔක්කොම එකපත් හැලියපත් වළඳන්නේ. අපි ඔක්කොම එක විදියට පාට අඳින්නේ. එහෙම කළේවල තව කෙනෙක් ප්‍රශ්න අහනකොට ඒක පිට ප්‍රශ්න නෙවෙයි අපේ ප්‍රශ්නයක් තමයි. මානවයේ ප්‍රශ්නේ. ඉතින් මේකේ මේ සම්බන්ධතාවයේදී සාකච්ඡාව හොඳ හැටි මෙහෙවැව්වොත් බුදුහාමුදුරුවෝ මැද පහළ වුණා වගේ කාටත් තේරෙන පටන් අර ගන්නවා අපිට මේ තරුවඥතා කියන ඥාණය නැතුණට මේ ආපු ප්‍රශ්නට උත්තරේ දෙනවා. අපිට ලෝකේ ප්‍රශ්න විසඳන්නත් බෑ අල්ලපු ගෙදර ප්‍රශ්න විසඳන්නත් බෑ කතෝලික ප්‍රශ්න විසඳන්නත් බෑ අපිට ඕනෙත් නෑ අපිට ඕන තියෙන්නේ මේ ආපු ප්‍රශ්නට උත්තරේ ඊච්චර අමාරුත් නෑ ඒ නිසා සාකච්ඡාවේ සම්බන්ධතාවය කොච්චරද කියනවනම් මම ආපු දවස්වල 88 නිසන්වනේ සාකච්ඡා තිබුණේ නෑ හැබැයි ලොකු සාංශකගේ කියව බණ කියලා තියෙනවා කොහොම හරි පටන් ගන්න සාකච්ඡාවක් දෙන්නේ කාවොත් ඇති ඒ දෙන්න හරි එකතු වෙලා ඒ වෙලාවට ධර්ම සාකච්ඡා කරන්න. එතකොට ඔගේ අගේ ආඩම්බරේ තේරුණාට පස්සේ කට්ටිය එන්න පටන් අරගනි කිය. දැන් මෙන්න මෙහි අපි යන්නේ 103 වෙනි වැඩමුළුව මුල් දවස්වල මම හැම කෙනෙකුටම විනාඩි 5ක 10ක කාලයක් දෙනවා. ඒ කමටහන් සුද්ධ කරන්න කියලා. ඉතින් පස්සේ මේ වගේ 60 70 එකතු වෙනකොට ඒක කරන්න බෑනේ. එතකොට ඒක පොදු ධර්ම සාකච්ඡාවක් බවට අපිපත් කරගත්තා. දෙපාර්ශවයේ මේ සම්බන්ධතාවය හරහා හැබැයි හුඟ දෙනෙක් අකමැතිව. හුඟ දෙනෙක් අකමැතිව අපිට පුද්ගලිකව හම් වෙන තියෙන අවස්ථාවක් නැති වෙනවා පොදු ගැන. නමුත් මට තේරෙනවා ඒ පොදුර ගත්ත නිසා විශාල පිරිසකට පොදු ප්‍රශ්න තේරෙනවා. වාර්තාගත වෙලා ප්‍රශ්න සාකච්ඡා අහන කට්ටිය වෙනමම ස්තුති කරලා වෙලා තිනවා ස්වාමීන් වහන්සේ මේ මේ බණක් අහලා මේ ප්‍රශ්න සාකච්ඡාව අහනකොට වැඩ කරන පිරිසක් හැමතැනම ඉන්න බවත් ඒගොල්ලෝ මට ඕනේ ප්‍රශ්නේ අහලා තියෙන බවත් උත්තරේ ලැබිලා තියෙනවා. ඒ නිසා මේව වාර්තා වෙන්න අරිනකොට තේරෙයි අපේ අහිංසක ප්‍රයත්නය නිසා අපි දන්නේ නැතුව හරි ප්‍රශ්නයක් අහනවා දන්න විදිහට උත්තර දෙනවා. එතකොට ඒකෙන් වැඩක් වෙනවා. ඉතින් ඒ නිසා සාකච්ඡානුගහිත පුංචි කළ සලකන්න යන්න එපා. තනියම නිවන් දකින්න බෑ. ඒක පොදුවේ ගනුදෙනුව යන්න ඕන. අනිතික මේ සාකච්ඡා පිළිබඳ උනන්දු වෙච්චි හාමුදුර කෙනෙක් කියලා තියෙනවා. ලෝකේ මුළු කයම ව්‍යායාම කරන ව්‍යායාම තියෙන දෙක තුනයි. පොල් ගහක නගිනකොට, පීනනකොට, අස්සෙක් පදිනකොට විතරයි මුළු කයම ව්‍යායාම වෙන්නේ. ධර්ම සාකච්ඡාවේදී මුළු කයම ව්‍යායාම වෙනවා. මුළු ඇඟම තිරියංග වෙනවා. Taman එකට සක්‍රීය දායාදේ දෙනකොට මුළු කයම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාව පටන් ගත්තොත් හෙට උදේ වෙනකන් ඉන්න පුළුවන්. ඒ කිසිසේත්ම නිදිමතක් එන්නේ නැහැ. ඒ තරම්ම මේකේ උනන්දු කරන ගතියක් තියෙනවා. ඒක නිසා ඒක හොඳ ක්‍රමයක් හරියට කියනවා නම් බණ බණ අහන එක පරියංක භාවනාව වගේ. ධර්ම සාකච්ඡාව ධක්මනවා. හරිම ක්‍රියාත්මකයි. ඒ නිසා හැම වෙලාවෙදීම උනන්දු කරගන්න බෑ වල්පල්. එහෙම නැත්නම් මේ සම්පප්පලාප නෙවෙයි මේ කියන්නේ. ධම්මීවා කතා අරියව තුන්නි බවයි. අනවශ්‍ය කතා කරනවා පැත්ත කරලා ඉන්න ගොළුෙක් කතා කරනවා නම් ධර්ම කතාවක් කරන්නයි කියන්නේ. මෙන්න මේ තුන සුතානු සීලානුගහිත සුචානුගහිත සාකච්ඡානුගහිත කියනනම් ඒ කෙනාට වෙනමම වෙලා ගන්න ඕනේ සමතනුගහිතට වෙනම වෙලා ගන්න ඕනේ විපස්සනානුගහිතයට එහෙම නැත්නම් අර තුනේ ආධාර ඇතුව සමත භාවනා විපස්සනා භාවනා කරන්න කරනකොට තමයි ඒ සමත භාවනාවෙන් සුතේට අනුග්‍රහ වෙනවා සුතෙන් ආය භාවනාවට අනුග්‍රහ ලැබෙනවා භාවනා කරන කෙනාට තේරෙනවා මේ සීලේක වටිනාකම සීල තියෙන එකනාට තේරෙනවා සීල් රැකලා නිකන් ඉඳලා වැඩක් නැහැ භාවනා කරන්න ඕනේ කියලා ඒ අන්තර් සම්බන්ධතාව පෙනිලා තමයි අනුග්‍රහය සිද්ධ වෙන්නේ ඉතින් ඒකයි අපි මේ දවසේ පැයක් වෙන් කරලා තියෙන්නේ මේ සුත අනුග්‍රහිත පිනිස ඒ සුත අනුග්‍රහිතය එක පැත්තට ගලන් කරන දෙයක් එක දේශකයන් වහන්සේ නමක් කියනවා අනිකටි අහගෙන ඉන්නවා මේ නිසා අහගෙන ඉන්නයිට ශ්‍රාවකයෝ කියලා කියනවා. අපි සියලුම දෙනා සරුවචනාංශගේ ශ්‍රාවකයෝ. මෙච්චර එකම ක්‍රමය එදා තිබුණා. පොත්පත් තිබුණේ ඔඩියෝ විෂුවල් මොනක්වත් තිබුණේ නැහැ. මේ කියනවා අහනවා කියන එක තමයි තිබුණේ. ඉතින් ඒ ක්‍රමයේ එනකොට තමයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපට මේක දැනගන්න විතරක්ම දීගා પરම්පරාවට කියලා දෙනකොට මේක ශාසනය ගෙනියන්න අවශ්‍ය කරන ධර්ම අහනකොට එක මොකද්ද කියලා අහුවොත් මම කලින් කියාපු තාලට අප්‍රමාණ. දැන් ආදාවේ පටන් ගන්න දෙකනේ. දෙක කියන්නේ සති සම්පජාඤ්ඤය. සතිය සහ සම්පජාඤ්ඤය. මේ සති සම්පජාඤ්ඤය කියන එක හැම වෙලාවෙම සතිය පිටිපස්සේ සම්පජාඤ්ඤය තියලා තමයි දේශනා කරලා තියෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ විතරක් සම්පජානෝ සතිමා කියලා මේකේ පෙළපත වෙනස් වෙලා තියෙනවා. සම්පජාඤ්ඤ සම්පජාඤ්ඤයට පස්සේ සතිය සඳහන් කරලා තියෙනවා. ඒක දේශනා විලාසයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රඥාව ඉස්සර කරගත්ත ගමනක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ පද දෙකෙන් සතියෙන් පටන් ගන්න එක වඩා අරසකාරී. ඒ මොකද මේ සතිය වැඩෙන්න වැඩෙන්න සම්පජඤ්ඤය නැත්තම් සතිය කියන්නේ සිහිය නම් සම්පජඤ්ඤය කියන්නේ නුවණ නම් සිහි නුවණ කියනකොට අපි වඩන්න ඕනේදී ප්‍රයත්න කරන්න ඕනේදී අනුග්‍රහ කළ යුත්තේ තමයි සතිය. ඒකට අපිට හම්බෙන අතවාසිය තමයි සම්පජඤ්ඤය. සතිය වඩන්න වඩන්න වඩන්න සම්පජඤ්ඤය අපට ලැබෙනවා. ඉතින් සති සම්පජඤ්ඤය දෙකම වඩන ධර්ම විදියට තමයි බහුකාර්ය ධර්ම වශයෙන් තමයි පෙන්වන්නේ. ඉතින් ඒකෙදි මේ අපි දවසේ ධර්ම දේශනාවේදී හඳුන්වා දීමේ කතාවට පස්සේ අපි වෙලා ගන්න බලාපොරොත්තු මේ සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. මේ සතිය කියන වචනය pāli වචනයක් ඒක සිංහලට දානකොට සිහිය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ සංස්කෘතයට ස්මෘති ස්මෘතිය කියලා කියනවා ස්මෘති සම්පජඤ්ඤ සිහි නුවණ සති සම්පජඤ්ඤේ වශයෙන් මේ එක එක භාෂාවල් වල ඒක පෙන්ලා තියෙනවා මේ සතිය නැත්නම් මේ සිහිය කියන එක විස්තර කරන්න අපි අපහසු වෙලා තියෙන්නේ අපට මේක අපේ එදිනදා භාෂාවෙන් අයින් වෙච්ච නිසා. සිහි කියන වචනේ අපේ සිංහල භාෂාවේ නැහැ. සතිය කියන එකත් නැහැ. ඒ මොකද අපි ප්‍රෞඩව જાතියක් වශයෙන් මේ කොඩි දාගෙන ස්වර්ණමය යුගයේ බුද්ධ ආගම රැකිලා තියෙනවා. රාජ්‍ය මට්ටමේ සමාජික මට්ටමේ දිවයිනක් විදියට කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් විවිධ හේතු තියෙනවා. සමහර ඒවා බරපතල බාහිර හේතු, විදේශ ආක්‍රමණික, එහෙම නැත්නම් දුර්භික්ෂ, එතන ව්‍යසන මෙව නිසා සිංහලයා මේ ධර්මයේ ශාසනය රැක්කට ඒ ක්‍රියාකාරී පැත්තෙන් පොඩක් පස්සට ගිය ගතියක් පේන්න තියෙනවා. අවුරුදු 1500ක් විතර යනකම් මේක රැල්ල ගිහිල්ලා තියෙනවා. බොහොම ජයයට අසවල් හාමුදුරුවට පෙන්නලා ඇඟිලි දික් කරලා උන්වහන්සේ ආර්යයන් වහන්සේ නෙවෙයි කෙනෙක් නෙවෙයි කියලා පෙන්වන්න බැරි තරම් පැවිදිච්ච හැම කෙනෙක්ම ආර්යයන් වහන්සේලා වශයෙන් ගත කරපු යුගයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒ කාලේ ඇත්තට තිබිච්ච භාෂාව හේල භාෂාව එළු භාෂාව කියලා කියනවා අද එළු භාෂාවෙන් ලියවිච්ච පොතක්වත් හොයන්න නැහැ. ඉතාම වච අඩු වචන මේ ප්‍රමාණය පාවිච්චි කරලා තියෙන ඉතාම ගැඹුරු ධර්මයක් එකේ ගැබ් වෙලා තියෙනවා. එක ඇලපිල්ලක් ස්පිල්ලක් වෙනස් වෙච්ච ගමන් අර්ථ වෙනස් වෙනවා. මෙන්න වගේ මේ කටට හුරු කරගෙන තිබිලා තියෙන සිංහලයේ විශාල මේ සම්භාරයක් දැනුම් සම්භාරක දේශීය ඌරුවට හැදිච්ච එකක්. ඒක ඔය එක එක භාෂා නිසා විවිධ බලපෑම් නිසා පෙන්දුරු වෙලා තියෙනවා. එතකොට ඔය සතිය කියන වචනේ සිහිය කියන වචනේ අපි ළඟේ ඒ කියන්නේ අපේ ඉදිනදා ජීවිතේ භාෂාවෙන් අයින් වෙලා තිනවා. අපි දැන් සීය කියනකොට ස්මෘතිය කියනකොට සිහි කැඳවීමක් තමයි සඳහන් කරන්නේ. සරුවචනංශෙත් ඒ අදහස දක්වලා තියෙනවා. චිරකතම්පි චිරභාසිතම්පි චරිතා අනුස්සරිතා කියලා බොහෝ කලකට පෙර ඇසූ දේ බොහෝ කරකට පෙර කියන ලද්ද හොඳට සිහි කරන්න පුළුවන් ගතිය සතිය ලකුණක් විදිහට බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙනවා. නමුත් අසතිය පිළිබඳව ගත්තොත් දැන් සතිය අනිත් පැත්ත ඒක බොහොම ලස්සනට පෙන්ලා දෙන්න පුළුවන්. පෙන්ලා දෙනකොට ටික රිදෙයි හැබැයි. පෙන්ලා දෙනකොට රිදෙනවා නිකන් මූණට පැංගිරි වීසු කිරෝ වගේ දැනෙයි. ඇඹුලක් දැනෙයි පැණිඩක් දැනෙන එකක් නැහැ. ඒ නිසා අසතිය විස්තර කරනකොට ආධුනිකයෙක්ගේ පැත්තෙන් බැලලා මම මේ කතා කරන්නේ යම් චිත්තක්ෂණයක අපේ හිත අතීතය හෝ අනාගතය ස්පර්ශ කර ස්පර්ශ කරනවා නම් සම්මර්ෂණය කරන එක අසතිය කියලා ගන්න පුළුවන්. යම් චිත්තක්ෂණයක මේ මම මෙතන ඉන්න මම ගැන හිතනකොට මගේ අම්මා ගැන තාත්තා ගැන අක්කා ගැන නංගි ගැන දායකයා ගැන හිතනවනම් අසතිය කියලා කියන්න පුළුවන්. දැන් මේ නිසන් වනේ මේ මෙතන වාඩි වෙලා ඉඳගෙන gedara ගැන හිතනවා නම් වෙන තැන් ගැන හිතනවා නම් ඒ හැම එකක්ම අසතිය කියලා ගත්තොත් අතීතනාගතිර දුවන හිත අරයමයා ගැන හිතන හිත අතන මෙතන ගැන හිතන හිත අපිට හිතා ගන්න පුළුවන් ආධුනිකයෙකු පැත්තේ අසතිය කියලා. එතකොට බලන්න සතිය කියන වචනේ අහන්න ඉස්සර අපේ ජීවිතය ගැන ගත්තොත් සතිපට්ඨාන කියන වචනේ අහන්න ඉස්සෙල්ලා අපි දවසට කොච්චර චිත්තක්ෂණ ප්‍රමාණයක් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගෙන තිබුණාද සමාදන් වෙලා තියෙනවා. තමට අවුරුදු 120ක් ගත කරනවා මේ මහ පොළොව මත එක චිත්තක්ෂණයක්වත් මේ මම දැන් මෙතන කියන එක ගැඹුරුම ධර්මයේ බව දන්නෙත් නැහැ. හිටියත් ඉන්න බව සමාදන් වෙන්නෙත් නැහැ. ඒක තේරුණත් ඒක තේරෙන්නේ මහා පාළුයි. හරි කම්මැලි. හරි නීරසයි හරි ඒකාකාරී විදියට. ඉතින් ඒක නැති කරන්න අපි විවිධාකාර විනෝදාංශ හදා ගන්නවා. කොයි වෙලාවක හෝ හිත මේ මම දැන් මෙතන කියන තැනට ආපු ගමන් අපි නිකන් රහෙන් කොංගුණා වාගේ මේ මයිට් මගේ ඇයි හොඳයි අහන්න කවුරක්වත් නැහැ. පාළු වුණා තනු වුණා කියලා මේක මහා මුස්පේන්තු පැත්තට දාගෙන තියෙනවා. ඉතින් මේ මුස්පේන්තු කරලා මේ කුණු බාල්දියට දාපු මේ මම දැන් මෙතන ඉන්නවා කියන කාරණාව මේ වගේ වැඩමුළුවකදී අපි ක්‍රම තුනකට ඒ යෝගාවචරයට ඉස්මතු කරලා ඔප්නම් වල පෙන්ලා දෙනවා පරියංකේ ඉන්නකොට ඉඳගෙන කොහොමද අපි මේක සාක්ෂාත්කරණය කරන්නේ ඉතින් අපි සක්මන් කරන එක ඒකට සාපේක්ෂව පුංචි ක්‍රියාවක් කරන ගමන් ප්‍රතිඵලයක් අපේක්ෂා වෙන්නේ නෙවෙයි ලාභයක් සත්කාරයක් අපේක්ෂා වෙන්නේ කරන ගමන් මම දැන් මෙතන ඉන්නවා මම දැන් මෙතන ඇවිදිනවා ඊට පස්සේ ඒ දෙකෙන් පරිබාහිරව මේ භාවනා මධ්‍යස්ථානයක ගත කරන අනිකුත් ක්‍රියාකාරකම් වලදී කොච්චරක් චිත්තක්ෂණ ගාණක් දවසකට මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක අවදිද කොච්චරක් අපිට ඒක සාක්ෂාත්කරණය කරන්න පුළුවන්ද කියන එක කියලා තුන් කට්ටයන් තුනකට දාලා තමයි සතිය උගන්වන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝකේ භාවනා ලෝකේ කියලා හඳුනගන්න හදන්නේ. නමුත් ඒක ඒ වගේ භාවනා මධ්‍යස්ථාන සීමා වෙච්ච පරියංකේට සක්මනට සීමා වෙච්ච එකක් නෙවෙයි. පස්සේ Tamange ස්ථාන වලට නැවත නැවත ගියාමත් මේකින් අල්ලගත්තනම් කොන මේක යොදලා බලන්න පුළුවන්. හැමතැනම යොදලා බලන්න පුළුවන්. එතකොට මේක අපි හිතමු භාවනා මධ්‍යස්ථානදී මේක මේ අල්ලගත්තයි කියලා. මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක තමයි ලොකුම දේ බුදුහාමුදුරෝ දේශනා කරන ලොකුම උපකාරක ධර්මයේ ඒකට අප්‍රමාදේ කියලා සඳහන් කරනවා පමා වෙන්නේ. ඒකට සතිය කියලා සඳහන් කරනවා එලඹ සිටි සීය කියලා සඳහන් කරනවා. ඒක ක්‍රියාවත් වෙනකොට අපි ආධුනිකෙක් වශයෙන් ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දාන්න. අවිජිනකොට අවිජින බව දාන්න. අනිකුත් ඉරියව්වක ඉනකොට ඒ ඉරියව්ව වෙන බව දන්නවනම් මේකට සතිය කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වාගේ ඉන්න බවක් අටුවාචාර්යින් වහන්සේලා කියනවා ඌරෝ බල්ල බව දන්නවලු. ඌරෝ බල්ල බව දන්න මම දැන් ඇවිදිනවා මම දැන් ඉඳගෙන ඉනවා. ඒක නෙවෙයි ඊට එහා ගිය ආධ්‍යාත්මික දෙයක් මේකේ ආගමික දෙයක් මේකේ තියෙනවා. ඒ ඌරා බල්ලා නාරියා මොකක් හරි සතා මේ මම යනවා මේ මම කනවා මේ බවින්න කියන නොදන්නව නෙවෙයි. හැබැයි ඌ දන්නේ නැහැ මේක නිවනට පාර කියලා. ඒ නිසා බුදුරජාණන් ශ්‍රී ටිකක් ඉඟි කරලා කියනවා යම් කිසි කෙනෙක් මනුස්ස ජීවිතේ ගත කරන ගම ඒ මනුස්සයා දන්නේ නැත්තම් මම දැන් මෙතන ඉන්නවා මම ඊය ගැන හිත හිතා ඉන්නවා හෙට ගැන හිත හිතා ඉන්නවා අරයා ගැන හිත හිතා ඉන්නවා මෙයා ගැන හිත හිතා ඉන්නවන ะ නොකිය කියන ඌරෙක් බල්ලෙක් වගේ කියලා මුර්ගෙක් කියලා කියන යම් කිසි කෙනෙක් මේක තේරෙන්නේ සතිපට්ඨානේ වඩන්න ගිහිල්ලා බණ අහපු කෙනාට තමයි තේරෙන්නේ නැත්තම් කොහොමවත් මුර්ගියෝ අහන්න දෙයක් නැහැ සතිය වඩන්න ගියාට පස්සේ නෝ පపంచාබි රතාම රතෝ මගෝ. අපි ප්‍රපංච කරනවා නම් අතීතය ගැන අනාගතය ගැන. අපි ප්‍රපංච කරනවා නම් ඊයේ අරයා ගැන මෙයා ගැන. අපි ප්‍රපංච කරනවා නම් අතන ගැන මෙතන ගැන. මේක තමයි මගේ තියෙන මුර්ග ගතිය කියලා දන්නේ නැත්තම් එහෙනම් බුද්ධ ආලෝකයක් නැහැ. ධර්මික රසයක් නැහැ. කරන්න දෙයක් නැහැ. හැබැයි බුද්ධ ආලෝකේ තිබුණත් ධර්ම දන්නොත් ඒක වෙනවා. උත්සාහ කරලා බලන්න උදේ ඉඳලා ඇඳ වෙනකන් ඉන්න පුළුවන්ද කියලා වර්තමානයේ ඉන්න බෑ. නමුත් එයා දන්නවා මම මේ ඉඳගත්තේ පරියන්කේ ඉන්න. මම එක්ක පරියන්කේ ඉන්න ගමන් පුළුවන් නම් ආස්වාද ප්‍රසවාසය බලන්න නැත්නම් පිම්බීම හැකිලින් බලන්න නමුත් ඉන්න බෑ. හැබැයි එයා දන්නවා පිට ගියාට පස්සේ දැන් බුදුන් අදහනවනම් සීලයක් පිළිබඳ හැඟීමක් තියෙනවනම් සතියේ තියෙනවනම් මට පුළුවන් තරම් මට ආයෙත් ගෙනලා අර මම දැන් මෙතන කියන තැන හිත තැම්පත් කරන එක ආස්වාස් ප්‍රසවාසයේ හිත තැම්පත් කරන එක තමයි මගේ අනුග්‍රහය. එච්චරයි යෝගාවචරයක් සහ පෘ탁ජන සාමාන්‍ය කෙනෙක් අතර වෙනස. ඒ පෘ탁ජන සාමාන්‍ය කෙනාට කියනවා අන්ධ පෘ탁ජනයයි කියලා. මේකට උත්සාහ කරන කෙනෙක් ඉන්නවන උත්සාහ කරුවට හරියන්නේ නැහැ. උනට එයා දන්නවා මම ඉඳගෙන ඉන්නවනම් මගේ ප්‍රධානම අප්‍රමාද ලක්ෂණය තමයි මගේ ප්‍රධාන සති ලක්ෂණය තමයි මම මෙතන හිටගෙන නිවෙන බව දන්නවා. ඇවිදිමින් නිවෙන බව දන්නවා. නිදාගෙන නෙවෙන බව දන්න මම ඉඳගෙන ඉන්න බව දන්න. ඒ ඉඳගෙන ඉන්න බවට හිත ආවට පස්සේ ඒක සහතික කරන්න ප්‍රත්‍යක්ෂණය කරන්න උරගාලා බලන්න එංග ඇතුලේ කොහොස්ම ගන්නව වැටේ එහෙම නැත්නම් පිම්බෙනව හැකිලෙනව වැටේ මොනවා හරි හොල්මනක් තේරෙන. ඒක තමයි අපි උත්සාහ කියන්නේ මම සතියේට හිත දැම්ම. එතකොට මට ආස්වාසිය වැටුණා ආස්වාසිය මට වැටුනේ මෙහෙමයි. එතකොට යා කියන වචනෙන් තේරෙනවා මෙයා පාඩම්පති 3 4ක් සමාන. මේ අප්‍රමාදේ දානවා පිළිගන්නවා වටිනකම දානවා. ඒකේ ඉන්න වෙලාවේදී ලකුණු දානවා. ඒ විතරක් නෙමෙයි ඒක කහටද කියන එක තමයි වැදනාම දේවව දානවා. වැඩ හිට හැටියට කියනවා. ඉතින් මේ ටික තමයි මේක ඉච්චරම සරලයි. ওই ටික තමයි කමඨාන් සුද්ධ කිරීමේදී අපිට හැමදාම අතපල්ලේ වැටෙන්නේ. මම ඉඳගත්තා මම ඉඳගෙන ඉන්න බව දන්නවා. බුදුරජාණන් සඳහන් කරලා තියෙන්නේ අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, නිසුඤ්ඤාගාරගතෝවා, නිචීදති පල්ලංකා. පළඟ මැද වාඩි වෙනවා. නැත්නම් පුටුව වාඩි වෙනවා කියමු. මම ඉන්න බව දන්නවා. ඊට පස්සේ තමයි සතෝ වස්ස සති, සතෝ පස්ස සති. ඒක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. අඩු ගානේ මම මෙතන ඉන්න බවට සතිය තියෙනවනම් ඒක ආඩම්බරයෙන් මගේ මුළු ජීවිතේ කරපු ලොකුම පිංකම මේක තමයි බුදුරජාණන්සේගේ අමෘත පදේ මේක තමයි අප්‍රමාද පදේ. මේක තමයි මට ගොඩාක් උපකාරණ දෙය කියලා තේරෙන්නේ ඔන්න සෝවාන් වෙච්ච දවසට. එතකන් මේ පුංචි සරල කාරණාවට අගේ ආඩම්බරේ වැඩි කරන එක තමයි මේ යෝගාවචර ජීවිතය කියලා කියන්නේ. සෝවන් වෙච්ච දවස් තියෙනවා මේක තමයි මට හම්බෙච්ච ලොකුම බුදුහාමුදුරන්ගෙන් ලැබිච්ච දායාදේ ක්ෂණ සම්පත්තිය මනුස්සකම ඒ බව දන්න නැත්නම් සමාදන් වෙන එක තමයි මාර්ගඵලයකටපත් වෙනවා කියලා කියන්නේ. නිසා හැම කෙනෙක්ම චිත්තක්ෂණ වශයෙන් දැන් මාර්ගඵල වලටපත් වෙලා තියෙනවා. හැබැයි ඊගා චිත්තක්ෂණේ ආය කක්ක. ආය අසුචි වලේ. ආයසරයක් කොට ගන්න. ආය දාන්න. ඉතින් මේ ප්‍රයත්නය කරන මනුස්සයාට වැඩි වැඩි අම්මපා වඳින්න වටිනවා. මොකද අපි මෙතෙක් කල සංසාරේ මේක දන්නේ නෑනේ. දන්නවනේ හටු ගන්න උත්සාහ කරන්නේ. උත්සාහ කරපමණට වරදින්නේ. වැරදිලා ගේම අතාරින්නේ නෑනේ. දිගට දිගට උත්සාහ කරනකොට බුදුරජාණන් වහන්සේ උනත් ඈත ඉඳලා සාදුකාර පවත්නවා මේ මිනිස්සයා ගන්නේ ගඟ දිගේ ඉහළට යන උත්සාහය. ඒක හුදුට තේින්න දෙයයන් බ්‍රහ්මයන්. මේ ලෝකේ සීරම කාමයට එක රැල්ලට කාගෙන යද්දී එක එක් පොඩ්ඩක් කල්පනා කරලා බලලා කියනවා මේකට ගිහිල්ලා නම් ගොයියෝ හරියන්නේ මම පොඩ්ඩක් සීලෙක බෙහෙట్లా බණ අහලා ධර්ම සාකච්ඡා කරලා කාරණා අරගෙන මේ කරන විකාරේ ඉන්න ඉරියව්ව මොකද්ද කියලා බලන්න ඕනේ කියලා වැටි වැටි හරියේ කරන ප්‍රයත්නය ඒ සති උත්සාහය ඒක පහු වෙනකොට තමයි Tamanට තේරෙන්නේ මගේ කර්ම ගෙවිච්ච දවස තමයි මට මේක කරන්න හිතේ. යෝගේ යෙදුනට පස්සේ තමයි මට මේක තේරෙන්නේ. එතකන් ඉතින් අර ග්‍රීස් ගහේ නගින මිනිස්සයා වගේ අඩිය තිනකොට ලෙස්ලා වැට. ආයෙ ලෙස්ලා වැට. ආ ඉතින් මිනිස්සු hina වෙනවා. ග්‍රීස් ගහේ තෙල්ලම තියෙන කාලේ. ඉතින් අන්තිමට කොහොම හරි එකෙක් නගිනවනේ ඔගේ. කොහොම කොහම හරි ග්‍රීස් ටික පීලා දාලා නගිනවනේ. ආන්නේ වගේ තමයි මේකෙදි මේ සතිය කියන එක හරියට තේරුම් ගත්තා නම් මෙන්න මෙහෙම වාක්‍යයකින් කියන්න පුළුවන්. ඒක බොහෝ විට තේරෙනු ඇත්තේ ටිකක්කල් භාවනා කරපු කෙනෙකුට ආධුනිකයෙකුට ටිකක් ඒක බරපතල වැඩි වෙන්න ඉඩ තියෙනවා. හිත පිට යනවා. පිට ගියාට පස්සේ දැන් මම මොකද කරන්න ඕන කියලා එක දන්න මනුස්සෙක් ඉන්නවනම් අන්න සතියේ තියෙනවා. හිත අනතුරටපත් වෙනවා හිත අසතියටපත් වෙනවා අප්‍රමාදයටපත් වෙනවා ඊතරපස්සර යනවා අදිතිය ගැන අනාගතය ගැන හිතනවා අරයා මෑ ගැන හිතනවා ඒ ගැන කිසි තේරෙන සැකේ හිතන්න එපා ඒක බුදුහාමුදුරන්ටත් වෙලා තියෙනවා බුදු වුණාට පස්සෙත් වෙලා තියෙනවා නමුත් ඒක දැනගත්ත ගමන් උන්වහන්සේ දන්න උන්වහන්සේට ඊට දන්න විතර නෙවෙයි අපිට කියලා දෙනවා මෙන්න මෙතන ආරක්ෂක ස්ථානෝ ඉන්නේ අනාරක්ෂිත තැනක දැන් අනාරක්ෂිත තැනේ ඉඳලා ආරක්ෂිත තැනට යන්න බුදුන් එන්නේ නැහැ ගුරුන් එන්නේ නැහැ. කවුරුත් උදව් කරන්නේ උඹට තේරුම් ගත්ත දවසේ. මං ඉන්නේ දැන් අනාරක්ෂිත තැනක. ප්‍රමාදේ කියලා එකට කියනවා. මදේ කියලාත් කියනවා. අප්‍රමාද තැන මේකයි. සතිය මෙතනයි කියලා මෙන්න මෙතන හිත තියන්න ඕනේ කියන එක දන්නවා. ඒ කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. දැන් කමටහන් සුද්ධ කරනකොට එන ප්‍රශ්නේ තමයි මම ආනාපාන භාවනා කර කර ඉන්නවා. එතකොට වේදනාවක් ආවම දැන් හිත තියන්න ඕනේ කොහෙද? සුද්ධෙට මහනවනේ ආනාපාන තියන්න ඕනේද? වේදනාව කියන එක යාට තාම අන්දමන්දයි දන්නේ මේ සතිය නියෝජනය කරන්නේ වේදනාවද එහෙම නැත්නම් මේ ආනාපානෙද කියන එක ඒ තේරුම් ගන්න බැරිකම පුද්ගලික දෝෂයක් නෙවෙයි. මොකද මේකට තියෙන උත්තරේ තමයි අපි සතිය තමයි පණව ගත්ත අරමුණ වේදනාව ඒ වෙලාවට අපි අමුත්තා. ඒ නිසා අපි අමුත්තට සලකන්නේ අපි අර ඉස්සරහින් තියාගත්ත ආනාපානෙට සලකනවා. ඊට වඩා පොඩ්ඩක් සරල කරලා සරල කරනවා කියන වචන කියනත් වැරදි. ඊට පස්සේ පොඩක් පහසු කරලා දෙන ඉන්න ඉරියව්වට හිත දාගන්න දන්නවනම් මොන්න තක්කුමුක් වේදි හරි. උන්ද ගොඩ. උන්ද ගොඩ. ඉන්සා වරක බුදුරජාණන් වහන්සේ සතිය කියන එක පෙන්නනවා එක ඉරියව්වක ඒ කාර්මුණක හිත පවත්තන අවශ්‍ය කරන ශක්තිය. ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට ඉරියාපත සංදීයේදී සතිය පවත්වන එකට සම්පජඤ්ඤය කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙනවා. සම්පජඤ්ඤ පබ්බේ කියලා සතිපට්ඨානේ පෙන්වන්නේ එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යන හැටි. අපි ඉඳගෙන ඉඳලා නැගිටිනවා. අපිට ආනාපානය කරනකොට වේදනාවක් එනවා. ඉරියව්වක් නන් නෙවෙයි. අන්නේ වගේ තක්කමුක්කක් හැම වෙලාවෙම ජීවිතය කියන්නේ ඕක. එනකොට මගේ මේක ආරක්ෂක ස්ථාන මේක අනාරක්ෂිත තැන මට මේ වෙලාවේදී මෙන්න මෙතෙන්ට ගියාම මම මම මේ ජාම බේරගත්තා කියන කාරණාව ക്ഷേම තැන අශෝක වූ ക്ഷേම වූ විරජ වූ තැන ඕනෙම තැනක තියෙනවා ඕනෙම කලබල වෙච්ච හිතක රාගයේ තියෙන හිතෙත් ද්වේෂයේ තියෙන හිතෙත් මොහේ තියෙන හිතෙත් වික්ෂිප්ත භාවයේ තියෙන හිතෙත් අර නිස්සද්ද තැනක් තියෙනවා අපිට ക്ഷേමයක් තියෙනවා ආරක්ෂක තැනක් තියෙනවා අන්නේ ආරක්ෂක තැන අමතක කරලා මේ ගැන කණපින්දම් ගහන ඔළුවේ සාද බැඳගෙන අඬන්න පටන් ගත්තොත් අසත්පුරුසයි අසද්ධර්මයි. මේ ඔක්කොම අල්ලපනල්ලාසේ මෙන්න මේකට හිත යදුවොත් මගේ හිත තැම්පත් වෙනවා. ඒකට අනුග්‍රහ කරන එකයි මේ සතිය වඩන කෙනෙක් වශයෙන් මම කල යුත්තේ. ඒ ඔක්කොම කලබලකම් කරච්චල් තියේදී කවුරු කොච්චර ඉසදවන ඇඩුවත් මෙන්න මෙතෙන් මම හිත තියන්න ඕනේ කියලා. ඒකේ නාමේ සතිය අඳුනනවා නම් සතියේ එල්ලේ අරමුණ ආලම්බණය අඳුනනවා නම් එයාට දවසක් උත්සාහ කරලා බලන්න පුළුවන් මොන්න තරම් කරදර ආවත් මේ සති අරමුණ අපිව පාවා දීලා පිට යන්නේ නැහැ හැම වෙලාවෙම ඉන්නේ. Taman ඉන්නේ ඉරියව්වට යන්න පුළුවන් ගතිය මොනම දුකකටවත් අපිව නැති කරන්න බෑ. එහෙනම් අපි නින්දට වටන්න ඕන. එනත අපි ක්ලාන්ත කරන්න වෙනතම් මරන්න ඕන. ඉන්සාව නිකන් ඉඳගෙන ඉන්නකොට බලන්න මම මැරිලා නැති බව දන්නවද කියලා. මට නිින්ද ගිල්ල නැති බව දන්නවද කියලා. මට ක්ලාන්ත වෙලා නැති බව දන්නවද කියලා. ඕකට නිවන කියලා දාගන්න. ප්‍රශ්නේ නැහැ. යම් වෙලාවක ඉඳගෙන මම දැන් ඉඳගෙන ඉන්නවා. මට මේ සද්දක වේදනාවක කරදරයක් බාධාවක් නැහැ. ඉඳගෙන ඉන්නවා මේක තමයි ලොකුම පිංකම. මේක තමයි අශෝක විරජ ඛේම. මේක සන්තෝෂෙන් බාරගත්තොත් කියනවා කායගත සති සාත සහගත. මේකට හිත ගැනීම මිහිරිම දේ බවට පත් කරගන්න. ඒක දසුත්තර සූත්‍රයේ ඔය සරුව සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරලා තියෙනවා අප්‍රමාද වෙන්න තියෙන ලේසිම පාර තමයි කායගත සති. කායගත සති කියන්නේ ඉන්නේ ඉරියව්ව කියලා ගන්න පුළුවන්. ඕනනම් ධාතු මනස්කාරය ගන්නත් පුළුවන්. දෙතිස් කුණ වේ ගන්නත් පුළුවන්. ගොඩක් තියෙනවා. ඉන්න ඉරියව්වට හිත දාලා මේක තමයි ලොකුම පිංකම. මේක තමයි මිහිරියාවක් කරගන්න ඕනේ. ඒක කවුරුත් මට කියලා දෙන්නේ නැහැ. අම්මලා තාත්තලා අපිට කියලා දීලත් නැහැ. ඉස්කෝලේ ගුරුවරට කියලා දීලත් නැහැ. ඒක කියලා දෙන්නත් බෑ. Taman ටිකක් මේක උත්සාහ කරලා මේක හරියන බව දැක්කේ නැත්තම්. ඉතින් සාරිපුත්‍ර සාංශ අපිට සඳහන් කරනවා මේ බහුකාර්ය ධර්ම දෙකක් මොකක්ද කියලා ඇහුවොත් සතිය සහ සම්පජඤ්ඤය අද දවසේ ධර්ම දේශන સમાપ્ત කරපින් මම පිටු කරනවා එක ඉරියව්වක ඒ කාර්මුණක හිත පැවැත්වීමට එළඹ සිටීමට අප්‍රමාද වීමට අපි කිතයි සතිය කියලා. ඉරියව් අරමුණු මාරු වෙද්දිත් පාවා නොදී සතිය කැඩෙන්නේ නැති බව බලන්න පුළුවන් නම් සම්දිස්ථානයේදී සතිය අරස කරන්න පුළුවන් නම් ඒ ඥාණයට කියන සම්පජාඤ්ඤය කියන්නේ. ඒ නිසා මොන එකකටවත් හිත මතක තියාගෙන ඉන්න සති සම්පජාඤ්ඤයේ කඩන්න බලවත් කිසිම කෙලෙසයක් ලෝකේ නැහැ. සති සම්පජාඤ්ඤයේ තරම්ම බලවත්. අපි මේක දන්නේ නැති නිසා සහ ඒ ආයුධ උපකරණේ පාවිච්චි කරන්නේ නැති නිසා අපි බොහෝ විට මගේ සතිය කැඩුනා සම්පජඤ්ඤය කැඩුනා කියලා ඉසాత බැඳගෙන නානා විදිහට එක එකන සරණ යනවා. නමුත් මම අර කිව්වා වගේ සෝවාන් වෙනවයි කියලා කියන්නේ මේ කවුරු සරණ ගිහිල්ලා කරන්න බෑ අත්තරද්ද වරද්ද ලක්ෂ වාරයක් භාවනා කරලා කරලා කරලා සද්ද ඇහෙන්න අරින්න වේදනාව එන්න අරින්න හිතවිලි එන්න අරින්න ඉරියව් පුපුරු ගහන්න අරින්න ඒ ඔක්කොම කරන ගමන් ඒකට අවදි ගතිය, එලඹ සිටි ගතිය ඉරියව් මාරු කරද්දී ඊන් දන්න අරමුණෙන් පිට අරමුණට ගියත් අතුරු අරමුණ ආවත් මේක මට කළ හැක්කක් බව. කළ යුත්තක් බව. මේක මගේ අනුග්‍රහිතේ බව. කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් ඉතින් ඒක හොඳම පරීක්ෂණයක් තමයි යාත්‍රි හේතුක ප්‍රතිසන්දි සහිත පුද්ගලයෙක් යාගේ පාරමිතා පිරලා. ඉතින් මේක තේරුම් නැහැ කියලා තරහ වෙන්න එපා. අපි තේරෙනකන් සාකච්ඡා කරමු. අපි තේරෙනකන් බනහම්. තේරෙනකන් නැවත නැවත වාඩි වෙලා බලමු. නැවත නැවත තක්මන් කරලා බලමු. නැවත නැවතක් එදිනදා වැඩවලදී මොන දේ ආවත් ඉන්නා ඉරියව්ව දැනගැනීමේ හැකියාව මගෙන් තුරුම්කරනද මගෙන් පැහැර හරින්න පුළුවන් බලයක් නැති බව තේරුම් ගත්ත දවසේ අපි කියනවා වැඩමුළුව සාර්ථකයි. තමාරු එන්නේ ඉස්සල්ලාම මේ සාර්ථකත්වය අරගෙන මෙහෙට එන්න දිගේ ප්‍රශ්නයක් නෑ. ඒකත් ලොක්කොත් නෙමෙයි අපට. මේ වැඩමුළු ඉවර වෙලත් මේ කියන දෙමලේ මොනක්වත් තේරෙන්නේ නැතුණා සෝක්කේකුත් නෙවෙයි. මොකද සංසාරෙත් එක බලනකොට මේ පොඩි උත්සාහයක් නමුත් කාට හරි මේ වෙනස අල්ලගන්න පුළුවන් නම් ඒකට කියනවා හැබෑ වෙනස කියලා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව සිදු දිනාට එවැනි හැබෑ වෙනසක් ඇති වීම පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පළවෙනි ධර්ම දේශනාවේ නිමාව මෙතන සටහන් කරනවා සියලු දිනාටම ශනසීමු දා වේවා කියන ප්‍රාර්ථනාවයි.